ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලේ ලබාගෙන ඉවර බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා පුරුදු පරිදි ධර්ම දේශනාවට සකස් වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමංච භික්කවේ විඥානං චෛමේ භික්කවේ විඥාන කායා චක්කු විඥානං සෝත විඥානං ඝාන විඥානං ජීවහා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති භික්කවේ විඥානං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ දිගටම ලදලද අවස්ථාවල දවසකට එකවරක් බැගින් ධර්ම දේශනාවකදී හමු වුණා මේ ධර්ම දේශනාවල් අපි එක දිගට දේශනාවලියක් විදිහටයි ගොනු කරගෙන ආවේ. අපි ඒ සඳහා ආජීවක ශාවක සූත්‍රය කියලා සරුවත්න දේශිත ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ ටික නිපාතේ ආනන්ද වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන මේ දෙවෙනි සූත්‍රයයි ඉදිරින් තියාගන්න. ඒ සූත්‍රයෙන් අපි මැද හරියේ ඒ සූත්‍රේ සාකච්ඡාවේ මැද හරියේ තියෙන මේ සුපටිපන්න භාවය පිළිබඳව නැත්නම් සුපටිපන්න භාවයේ විස්තරයක් වශයෙන් සඳහන් වෙන රාගයාගේ, ద్వේෂයාගේ, මෝහයාගේ ප්‍රහාණය විස්තර වෙන කොටසට බැසගෙන ඉන්නේ. ඉතින් මේ පොදුවේ එහෙම නැත්නම් දර්ශනයක් විදියට මූල ධර්මයක් විදියට රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කවුරුත් වගේ පිළිගන්න ඒ සඳහා කටයුතු කරන පිරිසක් තමයි බෞද්ධයයි කියලා කියන්නේ. නමුත් අපි එහිලා භවනාට පෙළඹිච්ච එළඹිච්ච පිටසක් වශයෙන් ඒ රාග ප්‍රහාණේ, දෝෂ ප්‍රහාණේ, මෝහ ප්‍රහාණේ කියන එක ටිකක් විස්තර විසිතුරු සහිතව මේ රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට, සංස්කාරස්කන්ධයට සහ විඥානස්කන්ධයට සාපේක්ෂව කොහොමදයි සිද්ධ වෙන්නේ? ඒක අපි අත්දකින්නවද? නැත්නම් අපි ඒ වගේ දෙයක් වැඩෙන්න දියුණු වෙන්න අනුග්‍රහ කරනවද එහෙම නැත්නම් මේවැනි දේවල් පෙර කරන උතුමන් වහන්සේලා කරනකොට උන්වහන්සේලාගෙන් අපිට මොන වගේ ආදර්ශද ලැබෙන්නේ සරුවචන් වහන්සේ වගේ සවිස්තර වැඩවලට කොච්චර ගුරුවරුකම් දීලා තියෙනවද කියන ටිකයි අපි මේ දවසින් දවස කරගෙන ආවේ. ඉතින් මේ වෙනකොට අපි දේශනා 16ක් ගවන් කරලා 17 වෙනි දේශනාව පෙබරවාරි මාසේ 21 වෙනිදා දවසේ. ඉතින් අද අපි මේ සුපටිපන්න භාවය කියන සුපිලිපන් භාවය මනාකොට එළඹිච්ච පිළිඹිච්ච භාවය සම්බන්ධ කරලා ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන්ධ විඥානස්කන්ධයයි. ඒ කියන්නේ අපි මේ වෙනකොට රූප වේදනා සංඥා සංස්කාර වශයෙන් හඳුන්වන ඊතුරු හතර මූල ධර්ම වශයෙන් දන්න ප්‍රමාණය ගෙවම් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ විඥාණයට තමයි බැස ගන්න තියෙන්නේ. ඉතින් මේ නාම රූප කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනකොට රූප කොටහසේ තමයි මේ කය කය මේ රූපස්කන්ධයේ වශයෙන් රූප කයක් විදියට රූප කන්දක් ගොඩක් විදියට දක්වන්නේ. ඒක සාමාන්‍ය භෞතික විද්‍යාවට වැටෙන මේ භෞතික කොටස්. ඊට පස්සේ රූපී නොවෙන්නා වූ කොටස් අරූපී වශයෙන් හඳුන්වනවා. ඒකට වෙනමම දෙන නමක් තමයි නාමස්කන්ධය කියන එක. ඒතර මේ නාමස්කන්ධය අපේ ශාසනීය කොටස් දෙකකට කඩලා තියෙනවා. චිත්ත ධර්මයේ චෛතසික ධර්මයේ කියලා. ඒතර මේ චිත්ත චෛතසික යෝ වෙන වෙනම අහුලලා ඒවා විස්තර කරනවා අභිධර්ම පාඩම් වලත් ඒ වගේම අටුවාචාරින් වහන්සේලා විසින් බුද්ධ වචන විස්තර කරන කොටත් අටුවා විස්තර වලත් එයින් මේ නාම දෙකට බෙදලා දක්වන මේ චෛතසික සහ හිත කියන මේ දෙක මොන්නම තාලකින්වත් අතගාලා එහෙම නැත්නම් වෙන් කරලා හඳුනන්න පුළුවන් දේවල් නෙවෙයි ඒවාරයි හිතින් වෙන් කරගෙන එහෙම නැත්නම් ප්‍රස්තාර කරගෙන ලයිස්තු කරගෙන තියෙන්නේ හැදහැරීමේ පහසුව සඳහා එහෙම නැත්නම් මේ සුත්තමේ ඥානයේ වශයෙන් කියා දීම සඳහා මේ දෙක අටුවාව පවා එහෙම නැත්නම් අභිධර්මයේ පවා පිළිගන්නවා එකම වස්තුවක් කරමුන එකට ඇති වෙලා එකට නැති වෙලා යන ධර්මයි. මේ නිසා හිතක් හිතවිල්ලකින් තොරව පවතිනවා කියන එකක් වෙන්න බෑ. හිතවිල්ලක් හිතකින් තොරව වෙනවා කියන හිතන්න බෑ. ඒ නිසා මේ මුළු භවයේ පුරාවටම අපි දිගටම හිතවිලි රාශියක තමයි ගත කරන්නේ. හිතක් තියෙන තාක්කල් හිතවිලි තියෙනවා. ඉතින් ඒ නිසා මේ කතා කරන්නේත් මේ අහන්නේත් මේ ඔක්කොම කටයුතු කරන්නේත් මේ චිත්ත චෛතසික ධර්ම මතයි. ඉතින් අපට එවැනි චිත්ත චෛතසික ධර්ම ඒක විසින්ම ඇති කරලා ඒක විචින්ම මෙහෙवला ඒක විසින්ම ගෙන යන මේ ලෝකෙක අපිට පුළුවන් වෙයිද නැත්නම් මට පුළුවන් වෙයිද මේ චෛතසික ධර්ම කීකරු කරන්න. මට පුළුවන් වෙයිද මේ හිත කීකරු කරන්න කියන එක ඒක හරි අමාරුයි. ඒක එක විදිහකට කියනවා නම් බටහිරේ හදන ආයුධ අරගෙන බටහිර විරුද්ධ යුද්ධ කරලා අපිට දිනන්න පුළුවන් වෙයිද? ඒගොල්ලේ ආයුධ අපිට විකුණනකොට ඒගොල්ලන්ට දිනන්න පුළුවන් තරම් ආයුධ අපට දෙයිද? ඉතින් මේ වගේ මහා මේ අපබ්‍රංශ ප්‍රශ්නයක් නිසා තමයි මේ චිත්තචෛසික ධර්ම වලින් වෙන් වෙලා ඒකේ විමුක්තියක් ලබාගෙන ඒකේ නිවීමක් ඇති කරගන්න මේ ලෝකෙදී මිනිස්සුයෙකුට හැකියාව නැත කියන මූල ධර්මයේ තමයි ඔය දේවවාදයේ සහ ඉස්සර නිර්මාණවාදයේ තියෙන්නේ. ඒ කොටස ඇති වෙන්නේ ඒක නිර්මාණය කරලද ඊශ්වරයාට සර්ව බලධාරී දෙවියන් වහන්සේ තම බ්‍රහ්ම පදාර්ථයටයි ඉතින් ඒක හිතකින් හිතා ගන්න බැරි ආඳුම්බට්ටු කරන්න බැරි මෙලව ලබන්න බැරි අනිතකොට හිතා ගන්න බැරි දෙයක් කියලා ওই භෞතික ලෝකේ තමයි ඒගොල්ලෝ ඉතින් ඔය දිනු කරන්න උත්සාහ කළේ මේක ගැන කිසිම තැකීමක් කරන්න තැකීමක් නෙමෙයි මේක තියෙන කවුරු සම්ප්‍රිත බය නිසා. නමුත් මේ සරුවචන් වහන්සේ මේ මහපුදුමාකාර අභියෝගශීලී වැඩකටයි කර දීලා උර දීලා උන්වහන්සේ මේක ක්‍රමානුකූල පිළිවෙලට රූප ධර්ම පිළිබඳව හැදෑරීමේ එදත් තිබුණ භෞතිකවාදී නිදියට අදත් තියෙනවා. ඒවට ලෝකායත විශ්යන් කියනවා. ඒකෙන් තමයි පටන් ගන්නේ. රූපස්කන්ධයෙන් පටන් ගන්නවා. අල්ලන්න පුළුවන් තැන, මනින්න පුළුවන් තැන, කිරන්න පුළුවන් තැන. දෙන්නෙකුට එකක් දිහා බලලා පොදු අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තැන. විද්‍යාවේ සාමාන්‍ය ওই ටික තමයි ප්‍රමාණය අරගෙන තියෙන්නේ. විද්‍යාව යමක් පිළිගන්නේ ඒක නැවත නැවත කරන්න පුළුවන් නම් දෙන්නෙකුට බලලා එකම විදිහට පේනවනම්. ඒ නැති හේරම ගුප්තයි කියලා පටන් අරගත්තේ. ඉතින් මේකෙන් පටන් අරගත්තට විද්‍යාවේ මේ গুপ্ত භාවයට තියෙන බය නිසා ගූඪ භාවයට තියෙන බය නිසා ඒගොල්ලන් කවදාකවත් චෛසික ධර්ම ගැන හැදෑරීමක් කරගන්න බැරි වුණා. මොකද සරුවචනාංශයේ අර විද්‍යාවම අරගත්තා. එහෙම නැත්නම් ඒ භෞතික විද්‍යාවම අරගෙන ඒකෙන් හොඳට ඒක පදනම් කරගෙන නැත්නම් කය පදනම් කරන කායගත සතියක් ඇති කරගන්න. කය අනුගේ සීය, කය අනුපස්සනාව. ඊට පස්සේ කය එහෙම ගෙවම් කරගෙන නැත්නම් කය විනිවිදගෙන තුලින් දක්ම බලාගෙන අර සතිය තමයි ඉස්සරහට ගෙනියන්නේ. ගිනිනා චෛසික ධර්ම වල තියෙන ගොරෝසු මේක ඇල්ලුවා. චෛසික ධර්ම තියෙන ගොරෝසු මේක තමයි වේදනාව. හැබැයි රූප ධර්ම වලට දුක ආසියු. ඒ වගේම තමයි නාම රූප දෙක අතර හොඳ ලොකු මේ ඒ දණ්ඩ පාලමක් මේ වේදනාවේ තියෙන. විසවුනාචේ රූප ධර්ම වලට පස්සේ වේදනා වේදනා පිළිබඳව වේදනානුපස්සන වේදනානුපස්සන සත්‍යපට්ඨාන එහෙම නැත්නම් වේදනා ස්කන්ධය පංචස්කන්ධ වශයෙන් ඉදිරිපත් කරා. මෙතන යනකොටම හරි ආධ්‍යාත්මික පැත්තකට යනවා. ඊට පස්සේ වේදනාවල් කෙනෙකුට කොච්චරක් ලෝකයේ සැප සොයන ගතියකට තියෙනවද කියනවනම් මිනිස්සුයෙකුට කවදාවත් මූල ධර්ම වශයෙන් හෝ සැප වේදනාටයි දුක වේදනාටයි සමසේ සලකනවා කියන එක හිතකට වද්ද ගන්න අමාරුයි. ඒක ඒක ඒක මනුස්සයාගේ තියෙන මේ ලෝකායත ධර්ම වලට සම්පූර්ණයෙන් වෙනස්. මොකද මුළු ලෝකායත ධර්ම සේරම තියෙන සැප හොයන්නේ. දුක නැති කරන්න. බුදුජානනාංශය ඇඟට තේරෙන්නේ නැත්නම් තොලේ කටේ ගෑවෙන්නේ නැතුව මේ දෙක අන්ත දෙකක් බවත්. අත්කිලමතාන යෝග කාමසුකල්ලිකාන යෝගේ ආත්මේ ක්ලමතේකටපත් කරන දුකත් කාමසුකේ ඇලී ගන්නා වූ සැපත් දෙක අන්ත දෙකක් වශයෙන් සලකලා ඒක නැත්නම් දෙක එක කෙරුවා. අන්ත දෙක කියලා කියන්නේ බහැර කළ යුතු දෙයක්. සැප වුණත් එකයි දුක වුණත් එකයි බැහැර කළ දෙයක් කියලා උන්වහන්සේට මේ දෙක බැහැර කිරීමෙන් ඇති කරපු නාස්තික මේ සංකම් සංකල්පයේට ආස්තිකත්වයක් වශයෙන් අදුක්කම සුඛ වේදනා ඉදිරිපත් කරා. අදුක්කම සුඛය කියන්නේම සැප දෙක දෙක අතර සැප දුක දෙක අතරමැද තියෙන නොදුක් නොසුව නොසැලෙන තැන. ඉතින් අර නොදුක් නොසුව තැන ආස්තික වශයෙන් ලැබිච්ච නිසා යෝගාවචරයා සැප දුක වෙන් කරන්නේ ඇයි කියලා අපම යා කියන්නේ අදුක්කම සුඛය ලබන්නේ කියලා. නමුත් එතෙන් ගියාට පස්සේ සරුවචනස් කියන එකත් අතන දාපන්. වේදනාවේදී අන්ත දෙක අතහැරලා මැදෙත් ගැලෙන්න එපයි කියන. උගවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙක දැනගෙන අන්ත දෙක දුරු කෙරුවේ නැත්නම් මැද කොහොමද කරන්නේ? එන්න බෑ. මෙහි ගැලෙන්නත් එපා. එනිසා හැපේ මේ වේදනා දුක ආධිනවේ තියෙන දුකේ මේකේ තියෙනවා අදුක්කම සුඛේ මේකේ තියෙනවා කියලා ඒකත් ඇල්ලුවාට පස්සේ යෝගාවචර නිකන් අල්ලන අල්ලන දේවල් දිය වෙලා යන වාෂ්පීකරණ වෙන තැනකට ගෙනියනවා. ඉතින් වේදනා පිළිබඳව මේ දේ කියන්නේ සැපත් අල්ලන්නේ නැහැ දුකත් අල්ලන්නේ නැහැ. ඒ දෙක වෙනුවට ඒ දෙක දුරුවන් කිරීමට වහංගුවට ගන්න අඩේට ගන්න අදුක්කම සුඛය අරගෙන ඒත් නොයේදී නොගැලී අභිනිවේෂණය නොකර අභිනන්දනය නොකර අජෝසිතබ්බයක් නැතුව භාවනා කරනවා කියලා කියන්නේ සෑහෙන දුරට ඒ යෝගාවචරයට මේ අදහස් බව ගැන උපේක්ෂාව ගැන එක දවසෙන් නම් එන්නේ නැහැ මේ නැවත නැවත කිරීමෙන් හම්බ වෙනවා මෙන්න මේ ඊටාම සියුම් තැනකට ගෙනියලා ඒකෙත් නොඇලි නොගැටි ඉන්න යෝගාචර තමයි මේ සංඥාව ගැන කතා කරන්නේ මේ දේවල් හඳුනා ගැනීම සඳහා දාලා තියෙන ලේබල් හඳුනා ගැනීම සඳහා කර ගන්න ලද මේ නම් කිරීම. උදේට දැප්ප වේදනාව හඳුනනවා දුක් වේදනාව හඳුනනවා ඒ දෙක අයින් කිරීමට අදුක්කම සුඛයක් දාලා ඒකෙත් ගෙවින් කරන ගෙවින් කරන යනකොට ක්ෂය කරගෙන වැය කරගෙන නිරුද්ධ භාවයට පත් කරන යනකොට ඒ යෝගාවචරයට මේ මේ සෙල්ලම යන්නේ මට ගහන ලේබල් වල බවක්. සැපයි කියා ගන්නවා දුකයි කියා ගන්නවා අදුක්කම සුඛයි කියා ගන්නවා ගොරෝසුයි කියා ගන්නවා සියුම් කියා ගන්නවා. ශේරම කටයුත්ත යන්නේ සංඥාවල බවත් ඒ සංඥා සම්පූර්ණ මේ තිරේක වැටෙන රූප රාමු වශයෙන් පෙන්වුණාට මේකේ පණක් නැහැ. හැබැයි පණ තියනා වගේ තාත්විකව ත්‍රිමානව වැඩ කරනවා. ඉතින් එතෙන්ට යනකොට සරුවචනාංශේ ක්‍රමයෙන් මේකේ මායාකාරී බව මේකේ තියෙන ඇස් බැඳුන් ස්වરૂපය සංඥාවට දෙන මිරිඟු ස්වરૂපය සිහින ස්වરૂපේ දකින්න කොටයි අර දරුවන් දෙමාපිය අතහැරලා නැහැ දැන් අතහැරලා වස්තු අතහැරලාවිලා රූප පිළිබඳව කායනුපසන කර කර හිටපේකනාට දැයින අතහැරීමක් වෙනවා කාම වස්තු පිළිබඳව ඊට පස්සේ වේදනා සංඥා වලට යනකොට ඒ ඒ වෙලාවේ අල්ලගත්ත දේවලුත් නිකන් හුදු නමක් විතරයි ලේශයක් විතරයි හීනයක් විතරයි මිරිඟුවක් විතරයි කියලා ඒ ඒක අල්නවා කියනනම් ඉතින් මෙතන එනකොට ඉතාලම කලාතුරකින් කෙනෙකුට තමයි ඒ තමන්ගේ ලෝකේ ඒ හීනයක් බව හිතන්නවත් පුළුවන්. හිතන්න තරම් අභියෝගයක් තියෙන පෞරුෂත්වයක් තියෙන. මා පෙම් කළ ජනපද කල්යාණිට හිමියනි මට කළ නොයක නිගා. බුදුහාමුදුරුවෝ පෙන්නුවත් ඒ සංඥාව ඇති කරපු තමන්ගේ ජනපද කල්යාණිට මට නිග්‍රහ කරන්න බෑ. ඒ නිසා මම හදාගත්ත මගේ ලෝකේ පුළුවන්තරම් ඒ ඒ හීන ලෝකේ ජීවත් වෙන එක තමයි අපි කරන්නේ. මොන සර්වඥාන්ති කියන කමක් නැහැ. ඒකේ දෝෂයක් නැහැ. පුළුවන් නම් බලපන් මේකත් නිකන් ආපු සායමක් විතරයි. මේකත් නිකන් මිරිඟුවක් විතරයි කියන. ඉතින් එතෙන්දී සෑහෙන්න සර්වඥාන්තික මේ නාස්තිකත්වයට හරපද්ධතියක් නැහැ කියලා පෙන්වන ගතිය නිකන් නිකම්ම නිකන් මේක සංඥාවක් විතරයි කියන එකට සෑහෙන දුරට චෝදනා කරනවා. නමුත් බුදුරජාණන් සිතෙන් එනකන් එන්නේ ක්‍රමෙන්නේ. ඕන කෙනෙකුට ඕන තැනක නතර වෙනවා. ඉතින් මෙහෙම හීනෙක මෙහෙම මිරිඟුක සකස් කළ යුත්තක් තියෙනවද කියන්නේ? හීනෙට යන්න කලින් අපි සැලසුම් කරන යනවා. මම මේ හීනෙන් රජ කෙනෙක් වෙනවා. නැත්නම් මම මේ හීනේ මෙහෙම වෙනවා කියලා එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවනේ. කොයි හිණේදාද බලන්න යන්නේ කියලා කියන්න බෑ. දැක්කට පස්සේ චහ රාදේ වෙලාවේදී මට ඒ තවඩින්ගිත්තක් කළා එක බලන්න ඉඳ තිබුණා නම් කිය වැඩන්නේ නැගිටිට පස්සේ දන්නවක හීනයක් කියලා. ඉතින් මේකට අර වීලු කතාවක් තියෙනවා. ලස්සන ගම්මැදක ගම්මැද්දාවක මේ කොච්චි පාරක් අයිනේ ලස්සන ලින්කටයක් තියෙනවලු මේ ඌරකොටය ලින්දක්. ඉතින් ගෑනු කෙනෙක් ඇවිල්ලා දැන් ක්‍රමේ ඇඳුම් ගලවනවා නාන්න. ඉතින් ප්‍රේක්ෂකයෝ බොහොම ලස්සන වේගදී අපායනොත් දිග කෝච්චයක් එනවා. යනවා යනවා යනවා යනවා යනවා ඉතින් මේකවල බලනකොට කෝච්චි පීලි ඉතින් මේ කෝච්චි පෙට්ටි දෙක මැද කෑල්ලෙන් මේ පේන හරිය බලන්න. ඉතින් කෝච්චි වෙනකොට වෙන ජවනි කාට යනවා ඉතින් ඉතින් ඒක මිනිහ හැමදාම යනවලු පිච්චරක බලන්න. යාළුවෙක් ඇවවලු මොකද මචං කිය. මම මේ කෝච්චි අද පමා වේවි කියලා බලන්න යන්නේ කිව්වා. කෝච්චි පමා වුණා තව ඩිංගිත්තක් දුරට බලන්න පුළුවන්. ඕක තමයි මේ මුළු හීනෙක වෙන්නේ. හීනෙකට මේක දාලා ගත්තොත් මේක නිකන් හුදු සායමක් නං මේක නිකන් හුදු හීනයක් නං මේක නිකන් හුදු මිරිඟුවක් නං ඔක සකස් කරන්න ඕනේ කියන එක. ඔක හැඩ දාන්න පුළුවන් කියන එක. ඔබ සැලසුම් කරන්න පුළුවන් කියන එක. උනාට පස්සේ පශ්චාත්තාප වෙනවයි කියන එක අර සංඥා තේරුම් ගත්ත මට්ටම ඔය සංඥා කියන එකට කොඳුයට පළක් නැති බව හරපද්ධතියක් නැති බවක්. ඒක හුදු පිළිඹුවක් මවාපෑමක් විතරක් නම් එන්නේ එන්නේ එන්නේ කියනාට තේරෙනවා අර තටමඬ හදන්න හදන්න මේක අරගෙන මේකෙන් යථාර්ථයක් මතු කරන්න හදන්න හදන්න හදන්න පුදුමාකාර මේ ඉච්ඡා වංගත්වයකටපත් කවදාවත් කරලා නිම කරන්න බැරි දෙයක් බාටපත් වෙනවා. නමුත් මුළු සාමාන්‍ය භාවනා කරන ලෝකෙන ඉතින් මේ හීනේ තමයි මේ සකස් කරන්න හදන්නේ. ඒක නිසා මෑතකදී භෞතික විද්‍යාඥයා පවා මේ චිත්තචෛසික ධර්ම දෙක නැතුව භෞතික විද්‍යාව විදිහට ගමනක් නැති බව තමා විසින්ම තේරුම් ගතට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කළ බැලුවා අපිට මේ පේන ලෝකය තමන්ගේ හිතේ පිළිඹුවක් මිස එහෙම ලෝකයක් තියෙනවා නම් හදන්න පුළුවන් නමුත් අපේ හිතේ පිළිඹුවෙන් තමයි ඒවට අගයන් ආඩම්බරම් දෙන්නේ කියන නිසා ඒකනේ කියලා තියෙනවා අපේ මුළු ජීවිතේම කලින් ෆිල්ම් කරන ලද DVD එකක් විතරයි. ඒක දැනට ෆිල්ම් කරලා ඉවරයි. ඔක මොන જાති කරත් වෙනස් කරන්න බෑ කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලන චෝදනාවට ලක් කරන මේක නියතගතික වාදී කියලා. යමක් කළ හැක්කක් නෑ මේක උඹ මරණ්ඩින් හරකා හෙත් කාලේ බැඳගෙන හිටියට හෙට මරණකොට දින මරණා වගේ මේ කටයුතු සිද්ධ වෙන්නේ අපිට නොදන්න විශාල හේතුඵල ධර්ම රාශියකින්. ඒක හැම වෙලාවෙම සංකරයි. හේතුඵල රාශි හේතු රාශියකින් තමයි මේ කටදි වෙන්නේ. ඉතින් අපේ තියෙන නොදැනුවත්කමට අපි මේ එක හේතුවක් විතරක් අල්ලාගෙන අපි සාමාන්‍ය ඕනේ වැඩක් කරන්න හදනකොට ඒක වෙනස් කරනනම් අපි ඒකට ඒක හේතුක ධර්මයක් බාටපත් කරගන්නවා. ඒකෝර තමයි අපිට අපේ පෞරුෂත්වය ලොකු වෙලා මේ හේතුව පුංචිලා වෙනස් කරන්න හිතේ. විශාල මේ හේතු ධර්ම රාශියක වෙන බව දන්නවනම් අපි දන්නවා ඒ ධර්ම හැම විචල්්‍ය සාධකයක්ම අපේ පාණයට ලක් කරගන්න බැරි නම් අපිට කවදාකවත් හිතා ගන්න ක්‍රමයට පියවර 2 3 4 5 යන්න බෑ. 1 2 යනකොට සම්පූර්ණ අතුරු විචල්්‍ය සාධක බලපාලා මේක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේක විශේෂයෙන්ම තේරුම් පටන් අර ගන්නවා මේ ධර්මතා කියන එක න්‍යාය ධර්ම කියන එක සරුවච්චන් වහන්සේට වත් සියල්ල දක්නා වූත් සියල්ල දන්නා වූත් සරුවච්චන් වහන්සේටවත් වෙනස් කරන්න බෑ. උන්වහන්සේක මතු කරලා පෙන්නලා දීපේක විතරයි කරේ. න්‍යාය ධර්ම කොච්චරද කියන උන්වහන්සේට අපවත් වෙන්න සිද්ධ වුණා. උන්වහන්සේට ලෙඩ රෝග 10 12ක් ආවා. උන්වහන්සේත් මේ ලෝකේ ඉන්න විදිහට දාඩිය දාලා සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගැටුම් ඇති කරගෙන අනන්තවත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සංස්කාර කරන විදිහ කරනදී සංස්කර සංස්කරණයේදී සිද්ධ වෙන්නේ අපිට යමක් කළ හැකි කියන තණ්හාවෙන් මාන්නෙන් යමක් කළ හැකි කියන මේ සක්කාය දිට්ඨියෙන් කෙරුවොත් මේට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා තෘෂ්ණාවෙන් තමයි අපි මේ හීන ලෝකෙම වගන්නේ. ඇත්තටම භාවනාවට කෙනෙක් පෙළඹෙනකොට ඇති වෙන්න ආවෝ මේ ශ්‍රද්ධාව කුසල ඡන්දේ ඒත් ඒකමයි. නැත්තම් කවුද භාවනාවකට පෙළඹෙන්නේ? ඉතින් ආරම්භයේදී අපි ලොකු සංස්කරණයක් කරනවා. ගිහි අතහරිනවා පැවිදි වෙනවා নানা ආකාර දේවල් ඔක්කොම සංස්කරණ තමයි. නිසා සර්වඥාන්සේ දේශනා කළ තියෙනවා මහණී ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකාන්තෙම සංස්කරණය. මේ සංස්කාර නැති කිරීම සඳහා විතරයි ඒක පාවිච්චි වෙන්නේ, එච්චරයි ඒක වෙනස. මේ සංස්කරණේ පාවිච්චි වෙන්නේ සංස්කාර නැති කිරීමට. උලක් කරිච්චාම ඊට වැඩිය සියුම් උලක් පාවිච්චි කරන අපි අර උල අරන් දානවා. ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කරණය. ඉතින් අන්නේ විදියට මේක වෙනස් කිරීම කරන්නට ගන්න ගැම්ම විපස්සනා දියුණු වෙන දියුණු වෙනට අඩු වෙන්න පටන් ගන්නවා. වෙනස් කළ යුතුයි කියන හැඟීමක් එන්නේ නැහැ. වෙනස් කිරුවට පස්සේ මිටට හොඳ පැත්තක් එයි කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ. වෙනස් කරන්න මට පුළුවන්කමක් මට මට තියෙන ද හැකියාවක් කියන එක පිළිබඳව නිතරම අභියෝග වෙන්න පටන් ගන්නවා. මෙතන ආත්මයක් නැත්නම් සංසන්දනයක් කිරීමට මාන්නයක් නැත්තම් කොච්චර කෙරුවක්වත් එන්නේ ඔතෙන්ටම නම් තෘෂ්ණා කරන දෙයක් එන්නේ නැත්තම් ඊවන්සයිට උපන්නාට මේලෝ වෙනෙනවා විනා කියලා මොනද කරනවා කිරු කද්දාක ලොකු සිලිලාරකින් බහින්නේ මේක මේ මේ මේ වේ දේවල් වෙයි කියලා. ඒ වගේම බැස්සට පස්සේ ඒක සාර්ථක වුණත් හොඳටම දන්නවා කවම කවදාකවත් ඒ සලස්ම නිසා නෙවෙයි සාර්ථක වෙන්නේ සාර්ථක වෙන්න ගොඩාක් විචල්්‍ය සාධක අසාර්ථක වෙන එක හුඟක් වෙලාට වෙන්නේ අසාර්ථක වුණත් තීරුම් ගන්නවා මේක ඉතින් ඒ අසාර්ථක වෙන්න තියෙනවා ඉතින් මොකද කරන්නේ වෙන්න තියෙන දේ වුණා මෙන්න මේ විදිහට සංස්කාර කෙරෙනවා ඒකට කියනවා අසංස්කාරිකව කියලා අසංස්කාරික වෙන වෙනවා ඊට පස්සේ සංස්කාරයක්කුත් තියෙනවා මේ ජීවිතේ සකස් කරන දෙයක්කුත් තියෙනවා සකස් කරන තා ප්‍රමාණයකට චේතනා පහළ කර්ම රැස්වීම. අසංස්කාරික මොකේකටවත් චේතනා පහළ වීමකුත් නැහැ. කර්ම රැස්වීමකුත් නැහැ. නමුත් අයෝනිසෝ මනසකාරයෙන් එකන ඒකත් මම කළා කියලා පශ්චාත්තාප වෙනවා. එතකොට කර්ම රැස් වෙනවා. ඉතින් සංස්කාර පිළිබඳව කාය සංස්කාර සංසිද්ධවලා වචී සංස්කාර සංසිද්ධවලා කාය සංස්කාර සංසිද්ධවලා චිත්ත සංස්කාර සංසිද්ධවන සංසිද්ධ යනකොට විතරයි මේ යෝගාවචරයට මේ කරන දේ, කෙරෙන දේ කියන එක තේරෙන්න පටන් ගත්තා මේ කෙරෙන දේවල් පිළිබඳව පශ්චාත්තාප නොවීම නිසා බුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා. මොකද එයාට තේරෙනවා මේ කෙරෙන දේවල් වල පෙළෙන ජනතාව කොච්චර පැනරෝල් ගහනවද කියලා. කොච්චර මේ කයට ලෙඩ බේත් කරනවද? හිතට ලෙඩ කියලා බේත් කරනවද? ඉතින් එයා ඊළඟන ඒ කර්ම වේගය හැටි ඊළඟන විදියම. මොකද මේ කරන දේ කරන දේ හොඳට 100ක් නැවෙන් කරන්න බෑ. නමුත් වෙන් කරලා දැනගෙන තමන් කරපු දෙයට කරා පැමිණෙන දුක ඒක දරාගෙන දරන්න පුළුවන් ඒක ඉතින් තමන් දන්නවනේ ඒක තමන් කර දෙන්න ඉපයි තමන් නොකරපු දෙයට ඒකට චිත්ත පීඩා නොගෙන මේක වෙන ධර්මතාවයකට අනුව සිදුවෙන බව දැනගත්තොත් ඒ යෝග ජීවිතයේ වැඩියෙන්ම සතුට ඇති වෙන්නේ මේ එදිනෙදා කටයුතු වල. හැබැයි හොඳටම සංස්කාර පිළිබඳ හොඳ අවධියකින් කටයුතු කරන්න ඕනේ. එදිනෙදා ජීවිතයේ මේ නාටකමේ හැටියට අපි නටනවා. නැතුවට මොකද එච්චර ලොකු අපේක්ෂාවකින් කරන්නේත් නැහැ. නොකරනවා කියලා කනගාටු වෙන්නේත් නැහැ. ඒ කරනකොට තමන් බලනවා පුළුවන් තරම් මේ අතරෙදිත් හිතලා කරන දේවල් පුළුවන් තරම් අඩුවෙන් කරලා ඒකට සාමාන්‍ය කියන්නේ මේ හිඟා කන ජීවිතේ. කවුරු හරි පාත්‍රයට දෙන දේ ගැන හිතන මිසක් සූපසාස්ත්‍රය ගැන හිතන්න යන්නේ. මුද්දම දේ තමයි තම් පිච්චි දේ ගන්න එක. කාගේ හරි කමන්නේ. ඊගෙන තමයි කවුරු හරි මහලා දෙන ඇඳුමක් ඇඳ ගන්නවා. කවුරු හරි හදලා දෙන කීකට වෙලා ඉන්නවා. මේන්නේ මේක තමයි බුදුජානනාංශය කියලා තින්නේ මේ සකස් කිරීම අඩු ජීවිතය ඉතින් මේක ඇත්තට හරි අමාරුයි මේ පවුලක් රකින්න ගියක් දොරක් කරගෙන ඊටානුන්ට ආදර්ශවත් වෙමින් අනුන්ගේ සදාචාරය තමන් වගකීම් බාහිර අරගෙන කටයුතු කරන කෙනෙකුට මේ දෙක අතර පැහැදිලි ප්‍රශ්නයක් එන්න ඕනේ. ඒක සාධාරණයි. නමුත් කෙසේ නමුත් මේ විදිහට මේ සකස් කිරීම රාශිය පිළිබඳව හොඳ අවධියෙන් කටයුතු කරනකොට එnde end end end තමන් කරනවට වැඩිය කෙරණ දේ බාර අරගෙන කරපු දෙයට Taman කරා පැමිණෙන හොඳ හෝ නරකට නොපැකිල මූණ දීගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට ඒ කායික විවේකය කාය කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකයේ වශයෙන් එන්නේ එන්නේ හොඳටම තේරෙන්න පටන් අර ගන්නවා ඒ කරගෙන කරන යන ප්‍රමාණයට ප්‍රතිඵල ලැබෙනවා මේ විදිහට මේ සංස්කාරයන් නැත්නම් හිතලා කරන වැඩ පිළිබඳව වගවීම තමයි වචනීය පරම මේ පරමාර්ථයෙන් පරිසමාප්තාර්ථයෙන් විනය කියන්නේ. මේක තමයි බයලජ්ජාව කියන්නේ. මේක තමයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඉන්දිය සංවරය කියලා කියන්නේ යමක් කරන්නේ දෙසරයක් තුන්සරයක් කල්පනා කළා මොකද දන්නවා මේට පස්සේ අවුලක් ඇති වෙනවා විය අවුලක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා අඩුම අවුල වියවුල කිරීම සඳහා ගන්න තියෙන වැඩිම තොරතුරු එකතු වීමක් කරලා විනිශ්චය ප්‍රතික්‍රියා පුළුවන් තරම් අඩු කරලා ඒක පුළුවන් තරම් ස්වභාවික දෙයක් වෙන්න ගන්න. එනිසා මේ මේ සංස්කාර පිළිබඳව කැඹරට යන්න යන්න විද්‍යා දදාති විනයන් කියන අවබෝධයේ ඇත්ත ඇති ඇටි දකින්න දකින්න මචං ඉබේම විනයගරුක වෙනවා. විනයගරුක වෙනවා කියලා කියන සබ්බපාපසා කරනම් කියන සියලු පවෙන් වෙන්වීමට ඔලොමලකම් වලින් වෙන් වෙලා ඊට මීට වැඩිය හොඳයි ඒ නොකර සිටීමෙන් හම්බෙන දඬුවම. මොනතන නොකර සිටීමෙන් හම්බෙන ඒ කරදරේ. ඒ කරන්න ගිහිල්ලා හම්බ වෙන කිලෝරක් නැති ඒ කම්පන චංචල වේග වලට වැඩි. ඔන්න ඔතෙන්ද යන්නේ නැතුව. ඕක පිළිබඳව යම් යම් අත්දැකීම් නැතුව අපි විඥානය ගැන කතා කරන්න හදනවා කියලා කියන්නේ හිතා ගන්න බැරි දෙයක්. එහෙම නැත්නම් කියනවා නම් චෛසික ධර්ම වල වේදනා සංඥා සංස්කාර කියන වෙයිදී ක්‍රමයෙන් සියුම් කරගෙන යන්නේ නැතුව මේ වේදනාව ගැන දැනගන්න හරි අමාරුයි. ඒ ඉතාමත් මායාකාරී. එතෙ මෙයා තමයි මායාකාරයා. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ භාවනාවේ කායන පස්සනාවේ සංසිද්ධියාවක් එනකොටම තමන්ගේ චරිත ලක්ෂණ හැටියට සමහරුන්ට මේ විඳීම් පක්ෂයට సౌందర్యාත්මක පැත්තට රස විඳීම් පැත්තට ලොකු ඇවිසිල්ලක් එන්න පටන් ගන්නවා. එයාගේ විමුක්ති මාර්ගයේ තියෙනෙත් ඒක හරහාමයි. තව සමහරෙකුට sannivedanaye පැත්තෙන් සංඥා පැත්තෙන් ව්‍යාකරණ පැත්තෙන් ලොකු වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. තේරුම් ගන්න ඒක හරහාම යාට විමුක්තිය ලැබෙන්නේ. තව සමහරෙකුට මේ සකස් කිරීම නව නිර්මාණ ප්‍රගතිශීලී වැඩ ඒව පිළිබඳව ඉස්සර පස්තර දෙපැත්තටම බාධා හෝ සාධක හෝ බාධක එන්න පටන් ගන්නවා. ඒකේ Tamange චරිත බව තේරුම් ගන්න හොඳට මම මේ මොකාද මම කවුද මොකට කොහෙද මේ යන්නේ මොකන්ද මේකේ න්‍යායපත්‍ර කියලා අල්ලගත්තොත් ඒ පේන්නේ නම් ඉෂේකක්මක් අවශ්‍ය තමයි. අනවශ්‍ය කරදරයක් විදිහ නමුත් ඒක රෝග නිర్ణයක් වෙනවා. ඒ රෝග නිర్ణය දිගේම යන්න ඇති. ඒ නිසා Taman Tamange එක භාවනා කරන අනිත් එක්කන වෙන චර්චකටයි කෙනෙක් නම් එකට භාවනා කරන්න යාට ප්‍රශ්න වැටෙන ආකාරයත් වෙනස් උත්තරෙත් වෙනස්. ඒ සාමාන්‍ය චරිත තුනක් මේකත් උදේ එකක් හැන්දෑව එකක් රැ වෙනකොට එකක් වෙනස් වෙන්න පුළුවන්. දල වශයෙන් කියන්න පුළුවන් මේ సౌందర్యාත්මක ඒ හැඟුම් බර චරිත වගේක් තියෙනවා. ඒ වගේම සංඥා වලට ගැලෙන ගැටෙන මේ අභිඥා ගැන කතා කරන එහෙම නැත්නම් මේ sannivedana ගැන කතා කරන ව්‍යාකරණ ගැන කතා කරන වෙන චරිත තියෙනවා. ඊට පස්සේ මේ දේවල් නිර්මාණය කිරීම පැත්තෙන් නව නිර්මාණ ප්‍රගතිශීලී පැත්ත චර්ත තියෙනවා. මේ වගේ අනිත් පැත්තේ තියෙන නාස්තික පැත්ත මේ වගේ හැම සංකර පැති තියෙනවා. අන්න ඒක තේරුම් ගැනීමට සරුවචනාංශයේ පිරිනුවම් පෑව දවසේ ඉඳලා කිසිම කිසි කෙනෙක් ලෝකේ නැහැ. ඒක නිසා ඒ ඇහැ පොට්ට වුණා. ඒ ඇහැ තමයි සරුවචනාංශයේ දිනුනේ ආශ්‍යංශේ ඥාණය මේ මනුෂයා මොකක් ප්‍රාර්ථනා කරන ආත්මයෙන්ද කොහේ යන කෙනෙක්ද කියන්නේ. අන් Tamande ඒක දැනගන්නද කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඒ අසම්බයං කාය සංඛාරං කියන විදිහට ආශ්‍රද ප්‍රසස් හොඳටම සංසිඳවලා ඊගාවට ඒ ගබඩා වෙලා තියෙන නැත්තම් කර්මානුරූප උපනිෂ්ඨේ වෙලා තියෙන දේවල් වලට මතුවෙන්න දෙන්න. බයිඩ කරන්නත් එපා එන්න කියන්නත් එපා ක්‍රමා එයාගේ ලබා උපන් හැටියට බබා හම්බ වෙනවා වගේ එයි ආවට පස්සේ මේ පැත්ත දිගේ සතියෙන් අරගෙනත් යනවා දැනගෙන යනවා හරි විචිත්‍රයි. තේරෙන්න පටන් අරගනවා මොන න්‍යායපත්‍යද යන්නේ කියලා. ආන්න එහෙම කටයුතු කරගෙන යනකොට තමයි මේ විඤ්ඤාණස්කන්ධය පිළිබඳව මේ යෝගාවචරයට ගැඹුරින් දැනගන්න පුළුවන් වෙන නිසා ਸਰවඥන්ට පහළ වෙන්නේ ඉස්සල්ලා මේ විඥානය කියන එක අල්ලන්න බැරි මේ කෝෂ න්‍යායක් දාගෙන පිටම තියෙන්නේ රූප කාය ඒ කෝෂය අයින් කරපස්සේ වේදනා කෝෂය හම්බ වෙනවා වේදනා කෝෂය අයින් කරවන සංඥා කෝෂය හම්බ වෙනවා ඊට පස්සේ සංස්කාර කෝෂය හම්බ වෙනවා ඊට පස්සේ ඔය කරඬු හතක් මැත්තන්පත් වෙලා තියෙන දන්ත ධාතුන් වහන්සේ වගේ මැද තියෙන පදාර්ථය විඥානයයි ඒක කෘෂ්ණ විඥානයේ වශයෙන් ලෝකමාපක දිව්‍යන් වහන්සේගේ විඥානයේ වශයෙන් සදාකාලික වශයෙන් එකක් වශයෙන් දෙකක් නැති වශයෙන් ਸਰව ව්‍යාපී වශයෙන් සෑම කෙනෙක් ළඟම තියෙන එකක් වශයෙන් ඒක දිව්‍යන් වහන්සේ සම්බන්ධ විමුක්තිය වශයෙන් උදුමාකාර බැලු බැලමට ඉතාමත්ම ගැඹීරත්වයකින් මේ විඥානේ විස්තර කරනවා. අද්වෛත විඥානේ. දෙකට බෙදන්න බැරි විඥානේ. ඒක තමයි කෙලවර කෙරුවේ. ඒකල ඒක දේවත්වයක් ආරූඪ කරා. ඒකට බ්‍රහ්මන් කිව්වා. ඒක ਸਰබලදාර දිව්‍යන් වහන්සේ කිව්වා. ඒකට අල්ලාහ් කිව්වා. අවරමදාස් කිව්වා. নানা ආකාර දේවල් දැම්ම. නමුත් ਸਰවඥාන්සේ හරියටම රූප ධර්මයක් වගේ ඒක අල්ලගෙන කඩන කඩන කඩන කඩන යනකොට අරගොල්ල කඩන කඩන කියන එකට කරඬුක තියලා දුම් ඇල්ලුවා. මෙතෙන්දත් ගියේක ලොකු දෙයක් මේක තමයි මැද කියලා. නමුත් ਸਰවඥාන්සේ රූප ධර්මයට කරපු එකමයි මේකටත් කෙරේ පුළුවන් තරම් කඩලා බලන්න. කඩලා බලනකොට ඒකෙත් මදයක් නැහැ. ඒ හර පද්ධතියක් නැහැ. පැවැත්මක් නැහැ. එතන එතන පැවැත්මක් නයි තියෙන්නේ. ඒක නිසා මේ රාග දෝෂ මෝහ දුරු කිරීමේ මේ කියන සුපටිපන්න භාවය විස්තර කරන්න අපි සාධක වශයෙන් ගත්ත මේ උපාදාන පරිවර්ත සූත්‍රය සඳහන් කරලා තියෙන විදිහට කතමංච බික්කවේ විඥාන. අහන් මේ විඥානේ කෙතෙක්ද? කියන්නේ විඥාන කියන්නේ ඒක ගුණ දෙයක් නෙවෙයි. බහුගුණ දෙයක්. චෛමේ බික්කවේ විඥාන කායා. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට රූප අයින් කරලා චෛසික ධර්ම අයින් කරලා විඥාන කියන්නේ ඒක ඝණයක් කියලා පෙන්නගෙන වගේ යන ගමනේදී කියන මේකත් විඥාන කාය විඥාන ස්කන්ධය විඥාන කාන්ද විඥාන ගොඩ විඥාන සමූහය විඥාන රාශිය ඉතින් ඒ නම දාපු ගමම කියනවා එහෙනම් ඒක බෙදලා බලමු අපේ තේරවාදයේ තියෙන විභජ්‍ය වාදය කියලා කපල කොටලා බලන එක. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ හයකට කඩලා පෙන්නන. කඩලා පෙන්නලා ඒ චක්කු විඥාන කියලා සෝත විඥානෙට මාරු වෙන මාරුවිල්ල සෝත විඥාණයෙන් ආයනත චක්කු විඥාණයට, ගාහන විඥාණයට මාරු වෙන මාරුවිල්ලේදී පෙන්න මේක කොච්චර යහුසුලුද එක තැනක ඉඳලා තව තැනකට ගිහිල්ලා අප වෙනව හෝ වෙන තැනකට යනකොට මේකේ ඒකාකාරීත්වය පෙන්වන්නේ රෑ කරකවන ගිනි පෙනෙල්ලක් වගේ කියලා කියනවා. අන්ධකාර ගිනි පෙනෙල්ලක් කරකවනකොට ඒක රවුමක් පේන්නේ. සාමාන්‍ය උපමාවට කියනවා අශ්වෙක් වටවලල්ලේ කරකවනකොට අශ්වය හැමතැනම ඉන්නා වගේ පේන නිසා අශ්වයා රවුම පුරාම ඉන්නා වගේ පේනවා කියලා. නමුත් ගිනි පෙනෙල්ල හොඳටම දන්නවා අපි ෆොටෝ එකක් ගත්තොත් ඉනිබින කියන්නේ එකාන් එක එක ලක්ෂයක්. නමුත් අන්ධකාරය කරනකොට ඒක චක්‍රයක් වගිනි වලල්ලක් වෙනවා. එහෙම නැත්නම් මේ මහසි ෂයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා ඔය ඉස්සර ඔය බොක්සින් ගහනකොට පුරුදු වෙන්න ඒ බොක්සින් මල්ලක් හදා ගන්න එකට දාන්නේ සාමාන්‍යයෙන් ලී කුඩු දානවා තුනි වැල්ල දාන්නත් පුළුවන් ඒකට තමයි පංචින් බෑග් එක ඒකට ගහලා ගහලා තමයි මේ අද්දික හයි කරගන්නේ ඉතින් ඒ වගේ බාල්කයක එල්ලුවොත් එහෙම වැලි ගෝණියක් ඒක liver වෙලා වැලි ගෝණියට ඔය හාල් ගන්න කටන හාල් කුත්තුව කියලා එකක් තියෙනවා. ඒ වගේකින් ඇන්නොත් වැලි වැක්කරන පටන් ගන්න කියලා. ඒක ප්‍රවාහයක් විදිහට දිගට වැටේ කියලා. ඊට පස්සේ අපි මේ බෑග් එක රවුමක් කරගුවොත් වැලි රවුමක් ඇඳේ. ඒක එහාට මෙහාට කෙරුවොත් ඉරක් ඇඳේ. නමුත් හොඳට බැලුවොත් එimhe ඉරක්වත් රවුමක්වත් ඒක නෑ වැලියට ගොඩක් ඒක ආරයට තැම්පත් වෙන එක විතරයි කරන්නේ. මේ මල්ල කොහෙද කොහෙද යන්නේ? අනේ යන තැන ඒකේ වැක්කිරන වැලිය වලින් ඉරක් ඇදෙනවා. බැලුම් බැලමට පේන තියෙන මේකේ ඒක දිගට පවතින ඉරක්. නමුත් අපිට රේඛා ගණිත උගන්වනකොට මේ සර් කිව්වේ අඛණ්ඩව පැවතින ලක්ෂපත රාශිකයේ ගමන රේඛාව නම් වේ. ලක්ෂ රාශියක් අඛණ්ඩව ළඟ ළඟ කරගෙන ගියාම ඒක ඈතට බලනකොට රේඛාවක් වගේ පේනවා. මේක තමයි මේ විඥාන කයෙත් තියෙන්නේ. ඒ තිත්ති පළාක් තියෙනවා. යම් කිසි කිට්ටුවකට ඇවිල්ලා බලනකොට ඒක තිත් පළක්. ඈත් වෙලා බලනකොට රේඛාවක් වෙනවා. අපි අරුණ අරුණ නගිනවාද කියලා දැනගන්නේ කූඹි පෙලක් පේන වෙලාව. පාර යන කුඹි පෙලක් පේනවනම් ඒ වෙලාවේ කියනවා ඇහැට කුඹි පෙල පේනවා අරුණ. ඊට ඉස්සෙල්ලා අන්ධකාරය බලන කුඹි පෙල පේන්නේ නැහැ. තාම අරුණ නැගලා නැහැ. අරුණෙදි කුඹි පෙල පේනවා. ඊට පස්සේ ඉර නැග්ගට පස්සේ අපිට ලං වෙලා බැලුවොත් ඒ කුඹි පෙල ඉරක් වශයෙන් මුලක් වශයෙන් වැලක් වශයෙන් නූලක් වශයෙන් පෙන්වන්නට අරුණගෙන වෙලාවේදී ලං වෙලා බැලුවොත් ඒක නලියනවා පේනවා. පණ නැති මැරිච්ච දෙයක් නෙවෙයි නලියනවා පේනවා. තව ලංගල බැලුවොත් එහෙම කූඹිය පිටිපස්සේ කූඹියක් කරනවා මිසක ඒකේ ඉරක් නැහැ. ඒකේ වැලක් නැහැ. ඒකේ මුලක් නැහැ. කැඩි කැඩි යනවා. ඒ දුරස්ත බැල්ම සහ සමීපස්ත බැල්ම දෙක අතර වෙනස තමයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. අරුණගෙනකොට ගොඹ පෙළ දැක්කා වගේ අපිට විඥානයගේ ස්රෝතයක් පේනවා. අපි අවුරුදු 10 මෙහෙම හිටියා 20 මෙහෙම හිටියා 30 මෙහෙම හිටියා 40 මෙහෙම හිටියා 50 ඉතින් දිගට පවතින ස්රෝතයක් තියෙනවා. නිසා අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා වර්තමාන වුණත් විඥානේ බොහොම ජයට එක දිගට පවතිනවා. ඒක නිසා මේක ඝන බහල වූ රේඛාවක් පේනවා. මොසරොචනාංශේ කියන එක ඇත්ත. ඒම හොඳයි. ඒකේ කිසි දෝෂයක් නැත්තේ නෑ. නමුත් අපි මේක පුළුවන් තරම් එක කොටසක් ගන්න ලොක් කරලා බලලා දාන චීන කන්නඩියක් කරා දාලා බලමු. ඒක මයික්‍රොස්කෝප් එකකට දාලා බලමු. දාලා බලන්න නම් අපි මේ චක්කුසෝත ගාහන ජීවා කාය මන කියන එකේදී කාය විඥානේ විතරක් කොටු කරමු කියලා. චක්කු විඥානේ පහළ නොවීමට රූප නොපෙනෙන තැනකට යන්න. සෝත විඥානේ පහළ නොවීම පිළිඳ සද්ද නැහැ තැනකට යන්න. ගාහන විඥාන ජීවා විඥාන සාමාන්‍යයෙන් අර චක්කුසෝත වාගේ නෙවෙයි එච්චරම කරදර කරන්නේ. ඒ කාය විඥානයේදී මෙතෙක් ගినాපු සංස්කාර පිළිබඳ අවබෝධي අසංස්කාරිකව පාත්තන්න පුළුවන් ඉරියව්වකට යනවා. සංස්කාර කියන්නේ හිතල වෙනස් කරන ඉරියව්ව. නැත්නම් ඉරියව්ව හිතල වෙනස් කරන්නේ. හිතල වෙනස් කරන එකක් නෑ අසංස්කාරිකව පාත්තන්න පුළුවන් ඉරියව්වකට යනවා. ඒකල මනස මෙන්න මේ කයට යොමු කිරීමෙන් මනේ මනසේ කෙන හොදු හුදු ප්‍රපංචකරණය හුදු පොපියන ගතිය වෙනුවට වැඩක් පාර දෙනවා මේ කාය විඥාන දිහා බලන්නේ කියලා. ඉතින් එතකොට සාර්ථක වෙනවයි කියලා කියන්නේ ඒ කය ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරන පිරිමැදෙන පිරිමැදෙන ගාන පාසා එහිම මේ මේ මානසිකාරය එළඹ සිටිනකොට පේන පටන් අර ගන්නවා ශබ්ද වලින් වේදනා වලින් හිතිලි වලින් පරිබාහිරව අර ආශ්වාස ප්‍රශ්වාසයේ දිගේ මේ යන වායෝ පොට්ටබ්බ ධාතුව අත ගාගෙන යනවා වගේ අත්තලක් අල්ලගෙන ඒ දන්න කනකොට අත්තල අතහරින්න තු යනවා වගේ දිගට පවතින එකක් පේනකොට යෝගාවචර ලොකු සතුටක් ඇති වෙනවා. මොකද මේකේ දිගට පේන ගතිය කියන්නේ රූපෝලින් මේ සද්ද වලින් අයින් වුණා, වේදනා වලින් අයින් වුණා, හිතිරි වලින් අයින් වුණා. ඒක නිසා අර හිතිවිලි වලින් අයින් කිරීමේ අදහසින් අල්ලා ගන්නා ලද ආස්වාද ප්‍රසආස දෙක ඝන බහල වෙන්න වෙන්නේ පැවැත්ම එක දිගට තියෙන්න තියෙන්න ඒක දිගේම මානසිකාරය යන්න යන්න යෝගාවචරය ඒක දැඩිසේ ආත්මාරක්ෂකයක් බවට ඉෂ්ට දේවතාවක් බවට පත් කරගන්න. නිසා ආස්වාස් ප්‍රසවාසය ගන්න බහලව දිගට යනවා. ඉතින් එතකොට මේ යෝගාවචරය අර හැමතැනම විහිදිච්ච විඥාන වෙනකොට එක විඥාන පතයක් අල්ලලා තියෙනවා. කායනුපස්සනාව කියලා. ඔකට කියනවා. කාගියාසි කායගත කායගත සති කායනෝගේ සති. එහෙන් බලන බලන ඉන්නකොට මේ තියෙන අල්ලගත්තා වූ වායෝ පොට්ටම්බ ධාතුව නැත්නම් මේ ආස්වාද ප්‍රසආසයේ ගොරෝසුකම ඒකම බලන් ඉන්නකොට ඒක සූක්ෂම වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට අර ශබ්ද වලින් වේදනාවලින් ඉතුරුන තියෙන බාධා අඩු වෙන්න ඕන. බඩු අඩුුනේ නැත්නම් ආය ආය ආස්වාද ප්‍රසආසයේ ගොරෝසු වෙන්න පටන් ගන්නවා. මේකෙම යන්න තරම් යෝගාචර පරිසර සාධක සැලසුනොත් නීවරණයෙන් බාධා නැති වුනොත් එක දිගට කරගෙන යන්න පුළුවන්. මේක තුනී වේගන යන පටන් අර ගන්නකොට අර යෝගාවචරයට ඉෂ්ට දේවතාවක් වශයෙන්. එහෙම නැත්නම් මේ ගැලවීම පිණිස හම්බෙච්ච අල්ලගත්තේ ආයෝ ආයෝ පොට්ටප ධාතුවත් ඒකේ විශ්වසනීයත්වය බිඳෙන්න පටන් ගන්නවා. ගඟේ ගහගෙන යන මිනිහට හම්බෙච්ච ගොඩෙන් අල්ලගත්තා වගේ තිබුණු ආයෝ පොට්ටප ධාතුව ඒකම බලනින්නකොට ඒක තුනී වෙන්න පටන් ගන්නවා. ඒ තුනී වෙන්න පටන් ගන්නකොට මේකේ ගොරෝසුකමත් අඩු වෙනවා. නමුත් කැඩි කැඩි යන බවකුත් සමහර යෝගාවචරණ තේන්න පටන් ගන්නවා. ආශාසෙ නිකන් පඩිපෙලක පැනගෙන පැනගෙන පැනගෙන යනවා වගේ තේරෙනවා. තව සමහරකට ලිස්ට් එක නම් ගන්නවා වගේ තේරෙනවා. ප්‍රසවාසයෙන් වලත් කෙනෙකුට දඩ දඩ දඩ දඩ ගාලා නිකන් බහගෙන බහගෙන පිටි පඩි පිටි පිටි කියනවා. තමයි බොහොම සිුම් වෙනවා. ඒ නිසා මේකට කියනවා ආකාර පඤ්ඤාති කියලා. ආස්වාසේ නූලත් දිගේ අතහැරගෙන යනවා වගේ සියුම්ම යනවාද නැත්නම් රැලි මාලා නංගමින් යනවාද නැත්නම් ගැසි ගැසි ගැසි ගැසි යනවාද ඊළාවට පටන් ගන්න ගොරෝසු වෙලා නතර වෙනවද ගොරෝසුට පටන් ලා වෙලා නතර වෙනවද කියලා බැලුවොත් මේ ආකාර රාශියක් මේකේ තියෙනවා දැන් ඊට පස්සේ අර අරමුණ ගෙවුනට අරමුණේ තියෙන විශ්වසනීයත්වය අඩු වුණාට අරමුණේ ඉෂ්ට දේවතාවගේ තියෙන එක අඩු වුණාට සරුවචාන්සේ කියනවා ඒකට වැඩිය කලබල වෙන්න එපා. ඔගේ ආකාර බලන්න. ඒකට කැඩි කැඩි යනවා දකින්න එක එක දිගට දකින්නට වැඩිය හොඳයි කියලා වගේ යෝගාචර සුතමේ ඥානයක් දෙනවා. එතකොට අපි නිකන් පොතක් කරන පොතේ පිටකොන්ද පැත්ත බලනකොට ඒක ඝණයක් වෙන්නේ. කොළ තියෙන පැත්ත බලපුවම මේ ඝනත්වය ඇති වෙලා තියෙන කොළ රාශියක් එකතුලා. ඒක මේ අතගාලා දිගාරලා බලනකොට පෙරලෙන්න පටන් ගන්නවා. ඒ වගේ මුලින් මුලින් ආනාපාන වෙන්නේ පොතක කොන්ද වගේ. මහ වෙනකොට වෙන්නේ කොළ තියෙන පැත්ත වගේ මේක ඇතුලේ පොත් පොත් වෙලා එකතු වෙච්ච එකක් තියෙනවා. ඉතින්දිත් යෝගාවචරයේ ආත්ම මේ මේ ආත්ම මේ විශ්වාසයේ බින්දිනවා මම අල්ලගත්තේ මා දිරච්ච ලනුවක්. ආනාපානේ කියලා එක දිගට හොඳට තිබුණා මේ හොඳට තිබිච්ච දේ දැන් එන්නේ ඉන්න කඩ කඩ වෙලා යනවා ගුල්ලෝ ගහලා චෝක් කැල්ලක් වගේ භංගුර වෙන්න පටන් ගන්නවා කැඩි කැඩි කැඩි කැඩි ඉතනවා. අල්ලගන්න බැරි දෙනකටත් යනවා. ඉතින් එතෙන්ද වෙනකොට ඒ යෝගාවචරයා මේ සතිපට්ඨානය කියන මේ සුපරිපන්න භාවයේ දන්නේ නැත්නම් මේක තවත් ලං වෙලා ආසන්න කරන උච්ඡන්න කරන බලන්න බැරි වෙලා මේක නිකමට ඔය අංශුමංස්කාරය ඇති වෙලා මේකට සැකයක් පහළ වුණොත් දැන් මට වැරදිලා මේ අරමුණ මට හරියන එකක් නැහැ මම අරමුණ මාරු කරන්න ඕනේ මේ ලස්සන තිබුණ අරමුණ දැන් ගිවිලා කියන මහා කාලකන්ණි වැඩ නෙමෙයි. මේකේ මගේ විශ්වාසය නැති වුණා. මගේ මේ ඉෂ්ට දේවතාවා මගේ නැති වුණා කියන පැත්ත තමයි තර්ක මනස තියෙන්නේ මේ විඥානේ මේක තමයි දෙන්නේ. මොකද එයා කැමති නෑ මේ තමන්ගේ තියෙන බොල් බව, තමන්ගේ තියෙන මේ භංගුර බව, තමන්ගේ තියෙන මේ ඒ ඒ වෙලාව පුට්ටු කරලා හදලා දෙන බව දකින්නවා. ඒක නිකන් කඩේක තියෙන බාලපඩුවක් වකුණ මනුෂයයි බඩුව කොහොම හරි විකුණලා යා කියන්නේ විකුණනට පස්සේ අපි බඩු බාර ගන්න කොහොම හරි ඇඟේ ගහන්න හදනවා වගේ විඥානයේ හැම වෙලාවෙදීම තමන් නිට්‍ය වූ සුකේලවන වූ ඒක ඝණයක් විදිහට පෙනී සිටින්න ආරම්භ. මේකටම පීජේ සකාදිටි කියලා කියනවා. අනිත් කටියට වැඩිය මං ශක්තිමත් කියලා මේකේ මාන්නෙකුත් පෙන්නනවා. උඹට බලපංග හෙට ඔයිට වැඩිය හොඳ එකක් දෙන්නම් කියලා තණ්හාවකුත් පෙන්නනවා. අන්තිමට ඒක දිහා ඒක අරමුණකට ඉල්ල කරලා බලන්න මේ බලා ඉන්න අරමුණත් බල බලා ඉඳදී දිරාගෙන බල බලා ඉඳදී භංගුරත්වයටපත් වෙනවා. අන්නේ වෙලාවේදී මේ භංගුර භාවය කියලා කියන්නේ ධර්මතාවයක්. මේකට කියන්නේ ඇත්තටම බුදුන් පන්දිසාස් කියන්නේ ධර්ම ඕජාව කියලා. ධර්මයේ තියෙන රසය කියන්නේ මේකයි. මේ සඳහා වැඩි සතියකින් වැඩි අප්‍රමාදයකින් වැඩි විශ්වාසයකින් වැඩි ඇදහිල්ලකින් වැඩි අධිමොක්කයකින් බලනවා කියනකොට තමයි යෝ සුපටිපන්න කුත්තේ Taman තුලින් එන්න පටන් ගන්න. ඒ නිසා මෙතෙක් වෙලා මෙවුවා මේ ධර්මයේ බැලුවේ, ඇහුවේ, කටයුතු කරුවේ බුදුහාමුදුරු කෙරේ තියෙන සද්ධාවේ. නැත්නම් මේ ගුරුහාමුදුරු කියන සද්ද. දැන් එහෙම නෙවෙයි. දැන් දන්නවා මේක හොඳට බලන චීන කන්නඩේ දාලා බලන්න Tamanම මෙතෙන්ට ආපු පාර අදහන්න ඕනේ. මේ පාර හරි කියලා Taman විශ්වාස කරන්න ඕන කරනකොට ඒක ආස්වාසයක් ඇතුළේ ආස්වාස කෝටි ගණන් තියෙනවා. ඒක ප්‍රශ්වාසයක් ඇතුළේ ප්‍රශ්වාස කෝටි ගණක් තියෙනවා. පිම්බීමක් ඇතුළේ පිම්බීම් රාශියක් තියෙනවා. හැකිලිමක් ඇතුළේ රාශියක් තියෙනවා. එතකොට ඉස්සල ඉස්සල යෝගාවචර ප්‍රශ්නයක් තිබුණේ ආස්වාසයෙන් ප්‍රසවාසයට යනකොට තියෙන පුංචි අතරමැදිය බලන්න. දැන් බලනකොට හැම පුංචි දෙකක් අතරම හිස්තනක් තියෙනවා. මේ කොලයක් කොලයක් එකට හේතු පුට්ටු වෙලා වැදලා තිබුණාට මේක ඇතුලේ හැම තැනකම හිස්තනක් හේතු වෙලා තමයි වැදලා තියෙන්නේ. ඉතින් ඒක රසයක් කරගත්තොත් සෙල්ලක්කාරකමක් කරගත්තොත් යෝගාචර විභජ්‍යවාදී අනුව තමන් අල්ලගත් අරමුණ පතුරු ගහ ගහ විෂිතුරු කර කර බලන මේක කොච්චර විෂිතුරු වෙනවද කියනවනම් ඒ වෙලාවේ හෙන්නයක් ගැහුවත් ඇහෙන්නේ ඒ වෙලාවේ කයක් තියනවද දැනෙන්නේ හිතවිලි වලට කිට්ටු කරන තැනක් නෑ මොකද යෝගාචරය ඒ තරම්ම සමීපව ඒ තරම්ම සාදරව ඒ තරම ධර්මෝජාව මතුවෙන විදිහට මේ අරමුණ බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය හරියට අලුතෙන් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච පොඩි බබෙක්. ඒ අලුතෙන් ආපු සෙල්ලම් බඩුවට කොච්චර ඇලි ගලි කටයුතු කරනද පරණ සෙල්ලම් බඩ බලන්නෙත් නෑ. අම්මා තාත්තා ඕනෙත් නෑ. ඛණ්ඩ ඕනෙත් නෑ. මොකක්වත් නෑ. අන්න ඒ වගේ මේ හැමදාම බලබල හිටපු හුස්ම ඇතුලේ තඹ සතයකට ගණන් ගත්තේ නැති හුස්ම ඇතුලේ විශාල ධර්මෝජාවක් එන්න පටන් ගන්නවා. මුක්කක්වත් වෙලා නැහැ. වෙලා තියෙන්නේ ආයුනුසුමනසිකාර දුන්නේක යෝනිසුමනසිකාර බාටපත් වෙලා තියෙනවා. පමා වෙලා ඇතින් ඉඳ බලපු ආශාසය දිහා ලං වෙලා උච්චන් වෙලා බලලා තියෙනවා. අසතියේ নানা ආකාර කල්පනාන්තිකේ බලපු ආශාස් ප්‍රසද්ය කිසිම කල්පනා නැතුව ඇති හැටි බලන අදහසෙන් කරලා තියෙනවා. ආන්නේ එතකොට මේ ඇතුලේ කැඩි කැඩි කැඩි කැඩි යනකොට ඒකට ප්‍රේම කළොත් ඒක ලොකු ප්‍රනීත භාවයක් කියලා දැක්කොත් ඒක ලොකු සතියේ කාර්යක්ෂම භාවයක් කියලා දැක්කොත්. සතියේ තීව්‍ර භාවයක් කියලා දැක්කොත් ඒ දැකලා ඒකට ඇල්ලෙන තරමට යෝගාවචරය චක්කු විඥාණයෙන් සමුගන්නවා, සෝත විඥාණයෙන් සමුගන්නවා, ගාහන විඥාණයෙන් සමුගන්නවා, කාය ජීවහ විඥාණයෙන් සමුගන්නවා, මනෝ විඥාණයෙන් සමුගන්නවා, කාය විඥාණය ඇතුළට ගිහිල්ලා මේ ආස්තිකත්වයේ ආස්වාස ප්‍රසවාස දෙක කියන ආස්තිකත්වය ආස්වාසය ඇතුළේ තියෙන කැඩි කැඩි යනකොට තියෙන මේ ඇඟෙන දැනෙන ස්පර්ශ කළ හැකි දේවල් අතරමැද ඇඟෙන නොදැනෙන ස්පර්ශ කළ නොහැකි බොහෝ දේවල් තියෙන බව තේරුම් ගන්න. ඒක හරියට මේ වදයක් ගත්තාම මේ වදේ මේ මී පැණි මේ ලස්සනට අටපට්ටම් වෙලා පිටලා තියෙන්නේ ඒක දරා සිටනේ කරාදි වලින් හැදිච්ච මේ වදේ නිසා. ඒ මී ඉටි නිසා. ඉතින් මේ මී ගුලාවක් මේ කිව්වට ඒක මේ හැඩේ අරන් දීලා තියෙන්නේ මී පැණියොලි නෙමෙයි. ඒ මී වදේ. ඒකට දැන් යෝගාචර පේනවා මී පැණි කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන ආස්තිකත්වය නම් ඒක ගොඩ ගැහිලා තියෙන්නේ හිස්තන කරා. ඒක අහන්නේම ලස්සනට අර මී පැණි ටික එහෙම යන්න දෙන්නේ නැතුව අල්ල තියෙන නිසා හැම උණුසුමක්ම පටන් ගන්නත් ඉස්සලා අවකාශයේ තියෙන උණුසුම ගියාට පස්සෙත් අවකාශය. හැම සීතලක්ම අපි වර්ගන සීතල බිඳු කියලා හැම සීතල බිඳුවකටම ඉස්සලා තියෙන අවකාශය පස්සේ තියෙන අවකාශය. හැම තද ගතියකටම ඉස්සලා තියෙන අවකාශය පස්සේ තියෙන අවකාශය. හැම මෘදු මෘදු ගතියකටම මෙලෙක් මෙලෙක් ගතියකටම හැල්ලු ගතියකටම වැగిරෙන ගතියකටම පිඩු කරන ගතියකටම හැම දෙයක්ම හාත්පසින් මේ හැඩේ aran දීලා තියෙන අවකාශය. දැන් අවකාශයට ගියාට පස්සේ මේකට කාය විඤ්ඤාණය කියන්නේ බෑ. කය හරහා තමයි ගියේ. හරියට ආශෙන්තරව ගිහිලා රන්වේකේ වේගේ කවල කවල කවල කියලා දැන් පොළවෙන් සමුගන්න වෙලාව. හැම මගියෙකුටම තේරෙනවා දැන් රෝද දෙක වැඩි වැඩි යනවා නම් දැන් ෂොක් ඇබ්සෝබර් එක උඩ තියෙන. බර තියෙන්නේ මේ ගුවන්ගත වෙන්න ලෑස්ටි. ඉන්නේ කිලි පොළනවා. එන්ජින් වල තියෙන උපරිම වේගය වැඩ කරනවා. ආගිරි ගන්නවා කළු දුන් දානවා. ඩාලි වල දැන් අර ඝණයක තිබිච්ච යානය මහ යකඩ ගොඩක් මට පෙන්නවා කිලෝ ලක්ෂ දෙකක් මං ආපු වෙලාවේදී ඒකට ලක්ෂ 1.75ට බහලා තිබුණා. ගමනේ සෑහෙන වේගයක් ගෙවම් කරපු නිසා කිලෝ ලක්ෂ දෙකක් හිතන්න. ආගිරි ගහගෙන උස්සන වෙලාවේදී ඝනයක තිබුණදී තරලයකට සම්මර භාවයේ මාරු වෙන්න වගේ මේ අවක මේ පඨවි ආපෝ තේජෝ කියන කාය විඥාණය ඇතැයි ගන්නදී හරහා ගිහිල්ලා හිමීට යෝගාවචරය මල්ලාට දන්නෙත් නැහැ අවකාශයට අවකාශයේ මේ සමතුලිතභාවය ගන්න. ඒතකොට යෝගාවචරයට මේ ආස්වාස් ප්‍රස්වාස දෙකක් අතර තියෙන අතරමැද ආස්වාස් ආස්වාසයේ ලක්ෂ ගණක් තියෙන ආස්වාස් අතරමැද තියෙන පුංචි පුංචි ආස්වාස හතර මැද තියෙන අවකාශය අහුවෙලා හෝ නැත්නම් ආස්වාස ප්‍රසවාස දෙක අතර මැද තියෙන අවකාශය අහුවෙලා හෝ නැත්නම් මුළු ආස්වාස ප්‍රසවාස දෙකම සංසිඳීමෙන් ඇති වෙන අවකාශය හෝ ඕන කෙනෙක් අල්ලන්න පුළුවන්. ඒ තුන තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වල තියෙන ප්‍රවණතාවය අනුව ප්‍රණීතතාවය අනුව අල්ලනවා. මේ ආස්වාසයක් ඇතුළේ තියෙන ලක්ෂ ගණන් ආස්වාස ඇතුළේ තියෙන අවකාශය අල්ලන කෙනා ඉතාමත්ම තීක්ෂණයි. ඇත්තටම ඉතින් අර ඊට පස්සේ ඌ අල්ලලා ගත්ත දැනුමින් තමයි ඒක එන්නේ. ඒ ඒ ඒ පන්නරේ. ඒ ඒ සියුම් භාවයේ. ඊට පස්සේ සමහරු ආස්වාසය ඉවරලා ප්‍රස්වාසයේදී ප්‍රස්වාසයේදී ආස්වාසය දෙන ගල් අතරමැද ඒ තියෙන හිස්තන අල්ලනවා. තව සමහරු ආස්වාසය දෙක ගෙවුනට පස්සේ තියෙන හිස්තන අල්ලනවා. දැන් මෙන්න මෙතනදී රූප ධර්ම ආબોධ පදනම් කරගෙන රූප ධර්ම උපනිශ්‍රය කරගෙන ගමන් කරපු මේ විඥාණය දැන් රූප ධර්ම වලට සමුදීලා අරූපී ද්‍රව්‍යයකට මාරු වෙනවා. කායේ උපට්ඨිතේ නෝ සති. සති උපට්ඨිතේච සතිච. ඔන්නෝක වාක්‍යයක් කොහොමද සඳහන් වෙනවා? අටු ආයේ මේ දවස්වල අපි මේ දවස්වල හොයනවා මේක කොහොමද සිංහලට දාන්නේ කියලා. මේ විස්තර කරලා තිනවා කයෙහි කය උපස්ථාන උපස්තරේ කරගෙන තියෙනවා. හැබැයි වෙලා කය නැහැ. සතියේ පිහිටලා තියෙනවා සතිය තියෙනවා. දැන් කයට සමුදෙමින් සතිය වේග කරනවා. සතිය වේග ගන්නවා. කයන පස්සනාව තමයි. හැබැයි කය ගෙවල ගෙවල ගෙවල කය ඉවර වෙන්න උනාට සතිය කැඩිලා නැහැ. කය ගෙවිලා තියෙන බව දැන දැන දැක දැක සති ධාරාව කෙලින්ම අවධානයේ වේගය, Javaය ගැම්ම අරගත්තට පස්සේ දැන් මේ යෝගාවචරයගේ කලින්ම ගෙවන ලද චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, මනෝ විඥාන නෑ. කාය විඥානය කියන එකෙත් කය පදනම් කරගත්තට කය නෑ. ඒක හරියට අර පෝල් වෝල්ට් එක දාන වෙලාවේදී ඍජුපිම් පයින්න වෙලාවේදී රිට උඩටම ගිහිල්ලා රිට පොළවට ගහලා රිට අතාරින වේගෙට යහපැතට පයින්. ඒ රිට තමයි අන්තිම ආධාර කරගන්න. නමුත් ඒක විසිකිරීමෙන් තමයි ජවය ගන්න. මෙන්න මේ වෙලාවේදී විඥානය පුදුමාකාර අභියෝගයකට ලක් කරනවා. මේක හැබැයි හොඳට දකින්න ඕනේ. මේකට ඇහැ ගහගෙන මේ යන්න ඕනේ. මේකට ඇහ ගහගෙන යන්නේ ලක්ෂ වාරයක් මේක අල්ලකය ගන්න බැරුව මේ தත්ත්වය ගෙවම් කරගෙන ගිහිල්ලත් පස්සේ අහලා අහලා අහලා අහලා අහලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා කොතනදීද මේ ආශාසය කෙලවර වෙන්නේ ප්‍රසවාසය කෙලවර වෙන්නේ නැත්නම් ආශා ප්‍රසවාස දෙකම කෙලවර වෙන්නේ අන්නේ මාරු වෙන තැන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ආස්තිකත්වයේ ඉඳලා අවකාශ ධාතුවට මාරු වෙනකොට සතිය කැඩෙනවද? සමාධිය කැඩෙනවද? දැන් අවකාශ ධාතුර කායස්ම කාය මේ රූපස්කන්ධය කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙන මොකද්ද මේකට කියන්න වටින්නේ? මේක වේදනාස්කන්ධය කියන්නේ? සංඥාස්කන්ධය කියන්නේ මේකට? මොකක්වත් කියන්න බෑ. ඒ නිසා කයේ ගන්න තියෙන උපරිම ප්‍රයෝජනයත් මේකයි. අපිට මේ මනුස්ස කයක් ලැබුණේ මෙච්චර සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පිළලා බුදුජානනාංශයේ බුදු වෙනකොට මේ මානව දේහ දහරි වුණා වගේ මේ කයෙන් ගන්න තියෙන උප්පරීම දේ නමුත් එතකොට කය ගෙවම් කරලා ඉවරයි. ඒ ඒ චිත්තක්ෂණය. අන්න එතෙන්දී චෛසික ධර්මන්නේ මේ රූපත් නෙවෙයි විඥාණයට මොකද වෙන්නේ? සතියෙත් නම් මොකක්වත් වෙන්නේ සතියේ රූප දිගේ ගිහිල්ලා රූප ගෙවන් කරුවට පස්සේ ආපු ආපු ගැම්මේ සතිය දිගට යනවා දන්නවා මෙතෙක් වෙනකන් රූප තිබුණ දැන් නැහැ කලබල වුණොත් අයනසුමංසකාරය කියනවා කලබල නොවුණොත් යෝනසුමංසකාරය කියනවා කලබල වුණොත් අසත්පුරුසයි කියලා කියනවා කලබල නොවුණොත් සත්පුරුසයි කියලා කියනවා කලබල වුණොත් අපණ්ඩිතයි කියලා කියනවා කලබල නොවුණොත් පණ්ඩිතයි කියලා කියනවා කලබල වුණොත් සද්ධාව නැහැ කියනවා කලබල නොවුණොත් සද්ධාව තියෙනවා කලබල වුණොත් අදිමොක්කේ නෑයි කියලා කියනවා කලබල නොවුනොත් අදිමොක්කේ තියෙනවා පෙර දැක්මක් තියෙනවා කලබල නොවුනොත් උපේක්ෂාව නෑ කියනවා කලබල වුනොත් කලබල නොවුනොත් උපේක්ෂාව නෑ කියනවා කලබල නොවුනොත් උපේක්ෂාව කියනවා කලබල නොවුනොත් ඒකට ප්‍රතික්‍රියාව කියනවා කලබල නොවුනොත් ඒකට ප්‍රතිචාරය කියලා කියනවා පොල් කටු ඉලකින් ගැරන්ඩියක් ඇදලා ගත්තා වගේ මනුෂයාගේ ආකාට සම්පත්තියේ සතියේ සමාධියේ අරමුණේ විඥානේ ඔක්කොගෙම පුදුමාකාර වෙනසක් පුදුමාකාර සංක්‍රාන්තියක් වෙනසක් සිදු වෙනවා ආනේ සිදු වෙනලාදී නොදැන ඉන්නවයි ඒක දැනගෙන ඉන්නවයි කියන එක සම්පූර්ණ දෙකක් මේක වටවිය ආපෝ තේජෝ වායෝ කියන මේ මැනිය හැකි කිරිය හැකි සටහන් ආකාර ඇති දීක පවතින විඥාණයට කියනවා සුපතිට්ඨිත විඥාණය කියලා. මනාවකට ගහපුව හොඳට කූඩාරම ගහලා තියෙන හොඳට කුඤ්ඤ සහිතව පට ව්‍යාපෝතේජෝ වායවල සමහර විටක භාවනා නොකර ඉදින්දා ජීවිතේ ඉන්නකොට රූපවල, ශබ්දවල, ගන්ධ, රස, පහස, හිතවිලි, එතකොට චක්කු විඥාන, සෝත විඥාන ආදි වශයෙන් ඉතාමත් හොඳට කුඤ්ඤ ගහගෙන තත්බඩ වෙච්ච සුපතිට්ඨිත විඥානයක්. දැන් මේකෙන් චක්කු විඤ්ඤාණයට යන්න දෙන්නේ නැහැ. සෝත විඤ්ඤාණයට නැහැ. ගන්ධ, ගාහන, ජීවහ විඤ්ඤාණ නැහැ. කාය විඤ්ඤාණ දිලා ඒකත් ලස්සනට ගෙවම් කරන එක. ගෙවම් කරනවා කියන එක වැරදි. ගෙවම් වෙන බවට වග බලාගෙන ඉවරලා ඒක ගෙවම් වෙන තැනේදී හරියට දැනගත්තොත් පේනවා විඥානයේ දැන් ආශයන්තර පොළෙන් උඩට උසලා. සුපතිට්ඨිත නැහැ. හැබැයි ආශයන්තර මොනක්වත් වෙලක් නැහැ. නැත්තම් ආශාන්තර ගන්න තියෙන උපරිම වැඩේ වෙලා දැන්. ගුවන්ගත වෙලා. ආන්නේ වෙලාවේදී මේ තියෙන විඥාණය ආවල් දෙයක හිටලා තියනවාද කියලා. කියන්න බැරි වුණාට දහස්වර මේක පුරුදු කරපු යෝගාචරයට කිසි හැලහොල්මනක් නැතුව සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව මේක දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන් හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව හිත නින්දර වට ගන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව ශ්‍රද්ධාව අඩු කරගන්නෙත් නැතුව ඇත්තම ශ්‍රද්ධාව වැඩි කරමි. සැකේ වෙනුවට අධිමොක්කේ පහල කරගෙන. නින්ද නෙමෙයි පූර්ණ අවධියක් ඇතුව. හුස්ම ගන්න දඟලන්න තියා සියලු ප්‍රයත්න අතහැර. මෙතන කටයුතු නැත්නම් අපි කියන අනුග්‍රහ කරන්න පුළුවන් නම් අන්නේ මේ විඥානයේ තේරුම් ගත දවසට යෝගාවචරය තේරුම් අර ගන්නවා නිර්ාමිෂ සැපේ කියන. ඒ මොකද ඒ ඒ චිත්තක්ෂණේ ලැබෙන සැප කිසිම මාත්‍යක් අවශ්‍ය කරන්නේ ඒකෙම පිරලා තියෙනවා. ඒ දැනගෙන ගියොත් ඒකෙන් වෙන් වෙන්න හිත දෙන්නේ නැහැ. නොදැන ගියොත් හෝ සැකය ඇති වුණොත් හෝ ශ්‍රද්ධාව අඩු වුණොත් දැන් මම මොකද කරන්න ඕනේ මේ ඊගාට මම මොකද කරන්න ඕනේ කියලා දක්මුක් වෙන ඕකටයි කෙලස් කියන්නේ. ඕක තමයි කෙලස් වල නිර්වචනය. නැත්නම් අයෝනිසමංස්කාරය සහ යෝනිසමංස්කාර අතර නිර්වචනේ ඔච්චරයි. මේ වෙලාවේදී මැරෙන්නේ මැරිච්චාවයි. කය තියෙන තිබිච්චාවයි. මේ කවදාකවත් තිච්චෙන් තිකා මේක ගිහිලා කේන්දර බලන්නවක්වත් කේන්දර බලන්නවක්වත් පේන අහන්නවක්වත් අංජන කරින්නවත් දෙයක් නැහැ. වැඩිම වෙන්නේ මැරණ එකනේ. ආ මේකට පුදන්න කැමති නේද? තමයි ලෝකේ කරන ලොකුම දානේ. අපි ජීවිතේ කරන ලොකුම දානේ ඇසිස් මස්ලේ උදේ ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි ඕක ඒක ෆොටෝ ගන්න කෙනෙක් නැහැ ඔය වෙලාවේ විශාල දානයක් දෙනකොට අර කැමරා දිහා බලන්න hina වෙලා ඉන්න අර ෆොටෝ වැඩින් ඉති මේක ෆොටෝ ගන්න කෙනෙක් නැති වෙච්චාම ගුරුවරයා ගාවට ගිහනවා මම මෙහෙම දෙනකොට ෆොටෝ එකක් කරන් ගන්න එතන මේ වෙලාවේ මේ මොකද වෙන්නේ දීලා දාන වෙලාවදී මේක කිසිම කෙනෙකුට නොඇදෙන නොදැනෙන නොඇඟෙන විදියට අපි දීලා දානවා කියන එක. ඒ කියන්නේ අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන දේ අල්ලාගත්තේ නැති හිතකින්. මේකේ ප්‍රතිඵල ගැන හෝ මේ දෙන දේ වටිනාකම ගැන හෝ මේක ලැබෙන්නේ කාටද කියන එක දන්නවනම් ගන්නවනම් ගහිත හිත කියන. අනග්ගහිත හිත. මෙතන මම මේක මේ රසවත් භාවයේ සඳහා බෞද්ධ භාවයේ සඳහා මතක් කරන මේ බුදුජානක සදාන් කර තිනවා මේ සත්පුරුෂ දාන සූත්‍රයේදී අනග්ගහිත චිත්තෝ දානන්දීති කියලා. අනග්ගහිත චිත්ත කියන්නේ අල්ලාගත්තේ නැති හිතකින් දන් දෙනවා කියන්නේ. නැත්තම් දීපු දේ ගැන පශ්චාත්තාප වෙන්න. මේක ඉතාම ලස්සන දේ තමයි අනග්ගහිත චිත්තෝ ඒක යන්නේ pāli පාඨය සිංහලෙන් මම මතක් කරන හින්දුරේ මට උරුයි ඒක pāli පාඨයත් ලස්සනයි කියලා තිනවා උලාරේසු පංචසු කාම ගුණේසු චිත්තං නමති කියලා බුදුරජාණන් ශානිසංසය දේශනා කරන යම් කිසි කෙනෙක් අල්ලාගත්තේ නැති හිත හිතකින් නන්දිරුණ යමස උලාරෝ පංචකාම සම්පත්තියට කිසි පැකිලීමක් නැතුව කියලා සම්පූර්ණ පංචකාම සම්පත්තිය විඳිනවා කිය. මේක සාමාන්‍ය සදාචාරවාදයට හිතන්න බෑ බුදුරජාණන් ශ්‍රී උලාරෝ පංචකාම සම්පත්තිය බුද්ධි විදින එක ආනිසංශයක් විදිහට දේශනා කරයි. අනග්ගහිත චිත්තෝ චකෝපන බික්ක වේදානං දත්වා යත් යත් තත්ත දානස විපාකෝ නිබ්බත්තන්ති අද්දෝ චෝති මහද්දනෝ මහදෝ මහභෝගෝ උලාරේසු පංචසු කාම ගුණේසු චිත්තං නමති මහණි යම් කිසි කෙනෙක් දානයක් දෙනකොට අල්ලගත්ත නැසීකින් දන් දෙනවා නම් ඒ මනුස්සයා ඒ විපාකයේ ඒ ඒ කර්මයේ ආනිසංස ලබනකොට අඩ්ඩෝ චෝති මහා ධනෝ මහා භෝගේ ආඩ්‍යවන්ත වෙච්ච මහා ධනවත් මහා භෝග සම්පatti කෙනෙක් වෙනවා උලහරෝ පංචකාම සම්පත්තියේ කැත්ත නැතුව පාවිච්චි කරන කිසිම ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ කුහකකමක් කරන්නෙත් නැහැ මසුරුකමකුත් නැහැ බයත් නැහැ කාටවත් කියන්නේ මොකද ඒක ඇබිලා තියෙන සම්පූර්ණ ධර්මිකව ලැබෙන දේ ධාර්මිකව පාවිච්චි කරනවා අනේ මේ කවුරු හරි දැකලා මේක මගේ ණයට ඉල්ලයිද එහෙනම් මේ වගේ මං වගේ කෙනෙක් මේවා කරනකොට මිනිස්සු ඊර්ෂ්‍යා කරයිද කිසි පැකිලීමක් නැහැ මොකද ධර්මයෙන් ලැබෙන ඒ සැප මෙතනදී මම හරි ලස්සනට දකිනවා මේ සමත යෝගියා සහ විපස්සනා යෝගියා අතර වෙනස සමත යෝගාවචරය හැම වෙලාවෙදීම මේ සදාචාරයට බයලජ්ජාවට බුදුමාකාර මිරිකිලා අර ගිනි පෙලෙල්ලෙන් බැට කාපු එකට කණමැදිරියා වගේ හැම දෙයක්ම කරන්න ගියාම දෙපැත්තෙන් බැට කඩලු ගහගෙන මේක කැඩෙයිද ඒක කැඩෙයිද කියලා විපස්සනා යෝගාවචරයක් හම්මෝගෝ චිකාගෝ බුනේ වෙන මගුලක් වෙච්චවයි ඉතින් දැන් මේ හම්බෙලා තිනවා ඒක සම්පූර්ණ බුද්ධ විදිනවා කිසි පැකිලීමක් නැතුව එයා දන්නව ලැබෙන්නේ ධාර්මිකවමයි බුද්ධ විඳින්නේ ධාර්මිකවමයි ඒක ගැන බය වෙන්න එපා මම පැවිදි වුණාට පස්සේ සාමනීර කෙනෙක් ඕන වුණා ගබඩාවට. ඊට පස්සේ සංඝරස් වෙලා සාකච්ඡා කරලා කිව්වා මේ අලුතෙන් පැවිදිච්ච නම ගබඩාවට ගන්නයි. ඒ මම ඉල්ලීමක් කෙරුවෙත් නෑ මම ගියා. ඉල්ල බලපුවා මේක සුපර් මාකට් එකක් වගේ. ඇතුලේ බඩු පුරෝලා මට හිතුණා මොන මගුලක්ද මේ අතහැරලා තියෙන්නේ මොකක්ද දැන් මේ මේක ගිහියෙකුට හම්බ කරන්න බෑ ඔය තියෙන දේවල්. ඒ තරම් මිනිස්සු ගෙවල් ගෙනත් දානවා. ඉතින් මට ගියාම කරන් තියෙන්නේ සුපර් මාකට් එකේ ඔය සේල්ස්මන්ගේ වැඩේ. ඒ කබඩ් වල දාන්න ඕනේ අලුත් බඩු. පරණ පරණ බඩු දාන්න ඕනේ අලුත් බඩු පිටිපස්සෙන් තියන්න. ඉතින් මමයි ඔය ගුත්තසිලා හමුදුරෝයි අන්දනේ ඇඳගෙන අංශකඩයක් දාගෙන මුළු රෑ මේක සුද්ධ කරනවා. සුද්ධ කරනකොට මට හිතෙනවා මොකක් හරි ධම්මජීව පොටනම් බැරදිලා කිය. ඒ මේ මේ වගේ මගුලක් අතහැරලා මේ ඇවිල්ලා දැන් ආයෙ සැරයක් දිවා රාත්‍රී දෙකේ සුපර් මාකට් එකේ. මං හිතුව කම්මන්නේ ඕන මගුලක් මේ මට මන් දුන්නේ කම නෙවෙයි සංඝයා දීපය කෙනෙක් කියලා. ඊපස්සේ මට කොහොමඩක්වත් තින්න බැරුව දවසක මම ලොකු සාදේ කාට ගිහලා විවේකීව වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට පොඩි ප්‍රශ්න තියෙනවා ආන්න කරදර නැත්තම් කමන්නේ කමන්නේ කමන්නේ මං කෝ සාංශ මට මහානගම පිහිටයිද කියලා. මොකද නම එහෙම කිව්වේ කියලා. ලොකු සාංශ දැනගත්තා මේ මොකක් හරි කලකිරිල්ලකින් කතා කරන්නේ. ඊස්සේ මං කව සාහනත ඇත්තටම මං උනේ මේ ඇවිල්ලිවලා මේ අටපිරි කර තියාගෙන චිත්‍රූපයක් මවාගන්නේ අපි වැවිදි වෙන්නේ කොහොමඩක්වත් පැත්තකට වෙන්නම් කියලා මං ඉතින් හයේ කුටිය මං වගේ මේක හදාන හිටියා ඒකෙත් හැබැයි අටපිරි කර පිළිකර අටේ වුව අටකට වැඩි එතකොටත් තිබුණා කුටියමන් මේකට ගියාට පස්සේ නම් මෙහෙම එකක් වෙනවා ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නේ නැති වෙන්න මම වග බලා ගන්නම් ඒ වුණාට මේක මට හිතෙනවා මේක දැන් මේ ගින්දර ළඟ පෙට්‍රල් තිබ්බට පස්සේ කොයි වෙලාවෙ මේක බක්කාලා පයින්නවත් දන්නේ නැනේ. ගින්දරට පෙට්‍රෝල් ලං කරන්න ඕනේ නැහැ. තියන්න ඕනේ නැහැ ලං වෙනකොට බක්කාලා. ඒක ලොකු chance තේරුම් ගන්න කිව්වා. මේක එච්චරම හිතර කරදරයක් නෑ. උක අයින් කරන්න මොකද ලොකු අබිනිෂ්ක්‍රමයක් කරලා ආපු කෙනෙක් නේ. කරදරයක්ද කියලා මම කියන්නේ කරදර නෙමෙයි ස්වාමීන් වහන්සේ. මට මේ මේ කරලා මහානකම පිහිටයිද කියලා. ඊට පස්සේ ලොකු සංසෝය අනක්කයිත චිත්තෝ දානන්දේති කියන එකෙන් විතර කළා කිව්වා නම ওই නම මෙතෙක් කල ගොඩක් හම්බ කරබව හැබැයි ඒක මේ තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් සහිතව Tamanට කියලා හම්බ කරගෙන දැන් මේ මහන්සි වෙන්නේ සංඝයා වෙනුවෙන්නේ මේවා ධාර්මික දේවල්නේ මේ ඔක්කොම පූජා භාණ්ඩනේ ඒක නිසා මේ මහන්සියෙන් සංඝහරණේ පහසු ලැබෙන්නේ ඒ කෙලෙස් උපදව ගන්න නැතුව ඉන්න පුළුවන් ඕන තරම් ඉඩ තියෙනවා කියන්නේ. මොකද මට ඒකත් ලෝකසංශකෙන් හම්බෙච්ච අය ලොකු හයියක්. නමුත් මට මහානකම පිහිටයිද? මෙච්චර මේ වස්තු ගොඩක් ඉන්නේ නැහැ කිසිසේත්ම බාධාවක් නැහැ කියලා. වස්තු වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වස්තු කෙරේ තමයි දක්වන ආකල්පය. අනග්ගහිත හිතෙන් දාපු දියව මනසට දෝරේ ගලනවා. මේ මනස දීලා තියෙන්නේ කවදාකවත් මූණ බල්ල නෙවෙයි. කවදාකවත් ආපහු ගන්න නෙවෙයි කාටද දෙන්නේ කියලා බල්ල නෙවෙයි. එහෙමනම් මේ මනසට පංචසු කාම ගුණේසු උලාරේසු පංචසු කාම ගුණේසු චිත්තංගමයි. ඉතින් මේක දකිනකොට යම් කිසි කෙනෙක් ඒ විදිහට ධාර්මික වෙලෙන් දේවල් ඒ ධාර්මික පාවිච්චි කරනකින් වැඩ ගන්නවා දකිනකොට සමහරකට ඒක හිතා ගන්න බෑ මොකද හේතුව ඒ ඇත්තන්ගේ මානසිකත්ව තත්ත්ව නිසා. මොකද ඒ ඇත්ත සමහර විටක අනංගයිසිතින් දන් දීලා නැතුව ඇති. දැන් භාවනා කරනකොට ඒ වගේ තමන්ගේ කය අමතක වෙගෙන යනකොට එහෙම නැත්නම් ආස්වාද ප්‍රසද්ද ගන්න නොදෙනී යනකොට අනග්ගහිත හිතෙන් මේක දීලා දාන්න පුළුවන් නම් ආස්තිකත්වයේ ගෙවම් කරලා මේ රූප ධර්ම වල දැන් ආස්තිකත්වයට හිමීට අවකාශ ධාතුවට හේතු වෙනවා. හේතුනට සතිය කැඩෙන්නේ නැහැ නේ. සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට හොද්දටම විශ්වාසයේ පිහිටවන්න හොඳම පදනමක් තියෙනවා. හැබැයි යෝගාචරය බැරි වෙලාවක් සමාධිය පිටිපස්සේ යන කෙනෙක් නම් සද්ධාව පිටිපස්සේ යන කෙනෙක් නම් සතිය පිටි මේ වීර්ය පිටිපස්සේ යන කෙනා ප්‍රඥා පිටිපස්සේ යන කෙනා කරකොලතරියව සතිය පිටිපස්සේ යන මනුස්සයට විතරක් අත්තල කැඩෙන්නේ අත්තල කැඩෙන්නේ නැහැ කියනකො කොච්චර සාතික වෙනවද කියනවනම් ඒ සතිය පිහිටපු කෙනාට සමාධිය කැඩෙන්නේ නැතුව කියන්න මෙතෙන් නිර්ගමන ආනපාන. පින්නුනා ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හෝ දෙකටම පොදු ලක්ෂණක් වශයෙන් දැන් මෙතෙන් නිරොට නැහැ. මෙතෙන් එහාට යන්නේ සතිය. කය පදනම් කරුණාට කයක් නැති තැනක. මේ සතිය තියෙන සතිය පදනමකුත් තියෙන මොකේද පදනම? ටීය තමයි දාන්නේ. අති ගන්නේ අනිමිත්තක්. මෙන්න මේ අවස්ථාවේදී ඇති වෙන විඥාණය කුලාර පංචස්ක කාම කුණේසු චිත්තානම කියලා දාන කතාවේ කිව්වට මෙතන ලැබෙනේ විඥානයේ පෝෂණයක් ලබනවා නිරාමිෂේ රූපෙන් ශබ්දෙන් ගන්ධෙන් රසයෙන් වෙන් වෙච්ච ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වෙන් වෙච්ච නමුත් ඒ ඔක්කොගෙන්වත් කවදාකවත් ජීවිතේ ලබා ගන්න බැරි පිරිච්ච ගතියකට යනවා හැබැයි යෝනිසෝ මනසිකාට ඇති කෙනාට පමණයි සම්මා දිට්ඨිය ඇති කෙනාට පමණයි සතිය අදහන මනුස්සයට පමණයි ඇති හැටි දැක ගැනීමේ પરමාර්ථ ඇති කෙනාට පමණයි අනිත් කෙනාට වෙන්නේ මොකද්ද මොහොතක් මැදට ගිහිල්ලා පුංචි බෝට්ටුවක අතරමං වුණා වගේ මේක ගොඩ බිම කොහෙද දියඹ කොහෙද කියලා තේරුම් ගන්න බැහැ කාන්තාරයක අතරමං වුණා වගේ දැනෙන කැලේක අතරමං වුණා වගේ දැනෙන මේ මනුස්සයට අර ගත්ත සංඥා තේරෙම ගලවලා ගොඩ එන්න හෝ අමාරුවට යන්න හෝ ගමට යන්න හෝ මොකක්වත් නැහැ දිශා මාරු බල වැටුණා වගේ එහෙම නැත්තම් මල් පැන්නුම් ගිරු පැන්නුම් පැන්නා වගේ ඉතිමසා නිත්‍ය සංඥාව හිටපු කෙනෙක් නම් සුඛ සංඥාව හිටපු කෙනෙක් නම් සුභ සංඥාව හිටපු කෙනෙක් නම් ආත්ම සංඥා හිටපු කෙනෙක් නම් අර වීදුරු මාළිගාවක් හදවට පස්සේ ගලක් ගැහුවා වගේ සුන්නත් දූලි වෙලා යනවා. සත්‍ය යෝනිසමස්කාරේ හිටියනම් සම්මාදිට්ඨිය හිටියනම් බණත් අහලා තිබුණා නම් ලෑස්ති වෙලා ගියානම් ඊයේත් මේක වෙලා කලබල වුණ බව දන්නවනම් අද ඉතින් ගියාට පස්සේ දැනීම හරහමයි ඒකෙන්නේ. පිරිච්ච ගතියක් එනවා යෝගාවචරයට සම්පත්‍ති කර ගතියක් එනවා අන්නේ සම්පත්‍ති පිරිච්ච කර ගතියේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අරමුණක් නැති බව මේක එන්නේ කාය විඥාණයෙන්ද චක්කු විඥාණයෙන්ද සෝත විඥාණයෙන්ද ගාහන විඥාණයෙන්ද ජීවා විඥාණයෙන්ද මනෝ විඥාණයෙන්ද කියලා හොඳට ඊව ගැන දන්න කෙනෙකුට තියෙන මොකකින්වත් නෙවෙයි ඒ හයෙන් පරිබාහිරත් නෙමෙයි. නීව සංඥා නා සංඥායතනෙවත් අකින්චඤ්ඤායතනයක්වත් නැත්නම් දෙයයන් ආශිකේ විඥානයක්වත් මොකක්වත් නැහැ. මොකද්ද විඥානයක් තියෙනවා. මේ කියන්නේ විඥානේ gedara ආපු වෙලාව. මිත්‍යක් වෙලා තිබුණේ ඒක චක්කු විඥානය හරහා පිට ගියා, සෝත විඥානය හරහා පිට ගියා, ගාහන ජීවා කාය මන විඥාන හරහා පිට ගියා. බුදුජානසිතාම ප්‍රයෝගශීලීව කාය විඥානේ අභ්‍යන්තර දෙයකට දාගෙන ඒනොත් ඇතුළට ගිහිල්ලා දැන් ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ අන්න හොඳට තේරෙන පටන් අරගනගේ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒකට කියන යෝනිසමච්කාර කියන දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් සම්මා දිට්ඨිය පේන්න පටන් ගන්නවා තමන් තමා වශයෙන් දෙවන්නේගේ සම්බන්ධයක් නැතුව පිරිචි ගතිය එන්න පටන් ගන්නවා. එන්නේ මේ විඥාණය ඒකට මම ගොඩක් වෙලාට පාවිච්චි කරන බැනුම් ගහන්නත් එක්ක අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන්නේ. ඉන්ද්‍රියන් හා බැඳිච්ච නැති විඥානයක්. හැබැයි මේ 100% ක් නෙවෙයි. සාපේක්ෂව. මෙතෙක් කියන හැම විඥානයක්ම නම් කරන්න පුළුවන් මේ දක්වා එක්ක චක්ක විඥාන එක්ක සෝත ගාන ජීව කාය මන කියලා. යෝගාචර මේ දක්ෂන දකින හැම වෙලාවෙම මේක චක්ක විඥාන මේනුයි කරගන්න පුළුවන් නැත්නම් දකින්නවා කිය. අහන හැම වෙලාවෙම සෝත විඥානෙ, ගාන විඥානෙ, ජීව විඥානෙ, කාය විඥානෙ, මනෝ විඥානෙ මේ සියල්ලගෙම සමුගත්ත විඥාන අවස්ථාවක් දකින්න නම් අර 6 එනේන වෙලාවේ අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. තිබ්බොත් විතරක් ඊට වෙනස් එකක් ගන්න එනකොටම ටංකාලා අල්ලන්න පුළුවන් මේ හයට අහු වෙන්නේ නැති නැත්නම් ඉඳුරන් හා බැඳිච්ච නැති විඥානයක් තියෙනවා ඒ විඥානය මානසිකත්වයේ ඉක්මෝ මනුස්සකම ඉක්මන මනුස්සකම තියෙන්නෙම මේ රූප සහ ඇහැ ශබ්ද සහ කන, නාසය සහ ගඳ, දිව සහ රස, කය සහ පහස සහ හිත සහ හිතවිලි කියන මේ දැලි මේ ආමිෂි මේ භෞතික වස්තු මත ඊට සාපේක්ෂව විඥානය ගන්නව වෙන ඒක පිටපැනීමක් නෙවෙයි අතුරට යamak වෙන්නේ ඇතුළට ගියාට පස්සේ හොඳටම එතන ඉඳගෙන යෝගාවචරයට බොහෝ කල් පදන් වෙනකොට තියෙනවා මේක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් වෙන් වෙච්ච රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් ධර්මයෙන් වෙන් වෙච්ච නමුත් අඩුවක් කියන්න බැරි ඒ විඥාණයට ඇවිල්ලා මේක නිවනට යන්න ඉස්සරලා තානායම් පොලක් කියලා දැනගත්තොත් Tamangen භාවනා හරහා දෙවන්නේ කිව්වත් උදව් කියන නැත්නම් උපදේශ තියෙන බව හැබෑව මගේ මානපාණේ හර ආවේ කියලා දැනගත්තොත් එතන හිටියොත් ඒ පිරිච්ච ගතිය එන්නේ එන්නේ එන්නේ තමයි ඔය පීටි පස්සද්ධිය ආදී ලෝකාවතරට ජීවිතේ හම්බ වෙන නිර්ාමිෂ සැප ලැබෙන්න පටන් ගන්නවා. නමුත් මේක අල්ලන්න නෙවෙයි මේ මෙච්චර විස්තර කරන්නේ. මේක සාපේක්ෂ වශයෙන් බැලුවොත් ආමිෂ සැපයත් එක්ක බලනකොට මේ නිර්ාමිෂ සැපය කියලා නිම කරන්න බැරි වටිනාකමක් තියෙනවා. මේක ආධ්‍යාත්මික ජීවිතය හොඳ ළඟා වීම. නමුත් නීවරණ ධර්ම නැතිවම නිසා ලැබිච්ච ලාභයක්. එයා රබර් බෝලයක් අල්ලගෙන දිහට තියාගෙන ඉන්නා වගේ වැඩක්. අත්ත හැරපු ගමන් බුක් ගාලා එළියට යනවා. සමහරවිට විනාඩි 30 40 ගියාට පස්සේ ඒක පාරට ඇඟට වේදනාව එන්න පටන් ගන්න, සද්ද ඇහෙන්න පටන් ගන්න, හිසිරි ඇවිල්ලා මේක නැති වෙලා යනවා. එතකොට පශ්චාත්තාපයකුත් වෙනවා. අනේ මෙච්චර ලස්සනට එකලසට තිබුණේ නැති උනායි කියලා. නමුත් නැති වෙලා යනවායි කියලා යෝගාවචරයේ අබහුවිය කෙනෙක් වෙනව නෙවෙයි. ආයසරයක් මං කළා විල ආයෙත් ගන්න පුළුවන්. අන්න මෙතෙන්ට ආපු විඥාණය ඇතුළත නැමිති විඥාණය කියලා කියන්න පුළුවන්. එහෙම නොවෙන ජීවිතයක විඥාණය හැම වෙලාවෙම තියෙන්නේ පිටපොත්තේ එලිපත්te ඉන්න බලලා වගේ එළියට පණිද අතුරට පණිද කියන්නේ. පණින හරියක් පණින්න නම් පිටතට. ඒක තමයි අභාවිත මනස කියන්නේ. එහෙම නැත්නම් සමතේකටපත් වෙච්ච නැති මනස කියන්නේ. සමාධියක් නැති මනස කියන්නේ රූපයක් එනකොටම පිටපයින්. සද්දයක් එනකොටම පිටපයින්. පිටපැනලා ඒ අනුව ඒ රූපේ තමයි සැප. ඒ රූපේ තමයි බොහෝසක්. ඒ රූපේ තමයි සබ්බිය. ඒ රූපේ තමයි අසබ්බිය කියලා ඒ රූපෙට නම්බුකාරකම දෙනවා විඥානයේ උඩ පුංචි. ඒ රූප ලබා ගන්න ඕනේ ජඩකමක් කරනවා. ඕනේ පාවාදීමක් කරනවා. ඒ ශබ්ද, ඒ ගන්ධ. නමුත් අර ඇතුළට ගියාට පස්සේ තේරෙනවා මේ ඔක්කොම ඒ අසුචි පණුවකට හැමති අසුචි ගොඩක් වගේ. ඒ කොච්චර පිවිතුරුද සීලයක් කරා සතියක් කරා සද්ධාවක් කරා අධිමෝක්ෂයක් කරා මෙතන ගියාට පස්සේ විඥානේ විඥානේ විසීම පෝෂණය ලබනවා. දෙවන්නේගේ සහයෝගයක් නැතුව ඒක පුදුමාකාර පිරිචිගතයක් තියෙනවා. එතකොට පේනවා මේ පිටපොත්තේ තියෙන විඥාණය හැම වෙලාවෙම ඒක මවාපෑම් කරන හරියක් කරන්නේ රාගය ඇති කරන්නයි ද්වේෂය ඇති කරන්නයි මෝහය ඇති කරන්නයි අනිවාර්යයෙන්ම රූප බලනවද සද්ධාහනවද ගඳ බලනවද රස බලනවද පහස ලබනවද කියලා විනිශ්චය වෙන්නේ රූපයෙන් වැඩි තෘෂ්ණාවක් ඇති වෙනවා නම් වැඩි මාන්නයක් ඇති වෙනවා නම් වැඩි සක්කායජිතයක් ඇති වෙනවා ඒක ඉබේම තේරෙනවා ඒක ඉස්සර වෙනවා ඒක එනකොටම චක්කු විඥානේ බාටපත් වෙනකොට ඒ හිතට ඒ විඥානෙට ආය සෝත විඥාන වෙන්න බෑනේ. ගාහන ජීව විඥාන වෙන්න බෑනේ. එතකොට මේ රූපයක් ආශාවෙන් බලනකොට ඇහෙන සද්ද වලට මොකද වෙන්නේ? ඒ වෙලාවට වදින ගඳට මොකද වෙන්නේ? ඒ වෙලාවේ පහළ වෙන රසයට මොකද වෙන්නේ? පහසට මොකද වෙන්නේ? අපිට කවදාකවත් සලකා බලන්න වෙන්නේ මොකද මේ තරම්ම අල්ලගත්ත රූපේ ඇලි බැඳි ගන්න. ඒකට අභිනිවේෂණය කරනවා. ඒක අභිනන්දනය කරනවා. ඒ අභිනන්දනය කරන කොච්චරද කරනවද කියනවා මේ රූපයත් තේරීම නිසා ඒ වෙලාවේ මට සද්ද නැතු වෙනවා, ගඳ නැතු වෙනවා, රස නැතු වෙනවා, පහස නැතු වෙනවා, කල්පනා නැතු වෙනවා කියන එක හිතන්නවත් වෙලාවක් නැහැ. ඒක නිසා සෙන් බුද්ධ ආගමේකට උපහාසයක් වශයෙන් කියනවා මිනිස්සු යන්න බැරි තරම් හත් දවසකින්වත් යන්න බැරි තරම් මහ කැලයක් මැද හඳුන් කැලයක් මැද විශාල හඳුන් ගහක් ඇදගෙන වැටුණොත් සද්දයක් එයිද කියලා. හඳුන් ගහ වැටෙනකොට සද්දයක් ඇහෙයිද? සද්දයක් තියෙයිද? මේක දිගේ කොච්චර භෞතික විද්‍යාව ගිහිලා තියලා තියෙනවා නම් වාචිකද හැම වෙලාවෙම ඒ වෙලාවේ සද්දයක් තියෙනවා කියන අදහස තමයි ගියේ. ඔය ශ්‍රෝඩින්ජර් දැන් අවුරුදු මම හිතන් 300කට විතර ඉස්සෙල්ලා. එයා කියලා තිබුණා මේ ලෝකේ තියෙන ශක්තිය. ඒ ශ්‍රෝඩින්ජර් ශක්ති තරංගයක් ද්‍රව්‍යයක් බවට කඩා හැලෙන්නේ විඥානයේ වැදුනොත් පමණයි කියලා. සද්ද ද්‍රව්‍යයක් බවට මණ්ඩි මිදෙන්නේ විඥානයක් අඳුනොත් විතර නැත්නම් ශක්ති වශයෙන් තියෙන ශක්ති රූපද ශබ්දද ගන්ධද රස කියලා කිසිම විශේෂණයක් වෙලා නැහැ. විඥාණය තමයි ඒ ශක්තිය ද්‍රව්‍යයක් බවට ඝන බහල කරන්නේ. ඒ විඥාණය නැති තැනක කිසිම රූපයක් නැහැ, සත්‍යයක් නැහැ, ගන්ධයක් නැහැ, රසයක් නැහැ, පහසක් නැහැ. ඒක ඇති කරන්න ඕනේ මූල ශක්තිය තියෙනවා. විඥානේ තමයි කීලේ ශක්තියට තට්ටු කරලා ඝන බහල කරන මම එක රූපයක් කියනවා මම එක සද්දයක් කියනවා මම එක රසයක් කියන නිසා හය දෙනෙක් ගිහිලා එකම ශක්තියකට තම තමන්ගේ විඥානවල තට්ටු කරන එකෙක් කියන එකම රූපයක් කියලා. එකෙක් කියන සද්දයක් කියලා. එකෙක් කියන ගඳක් කියලා රසක් කියලා පහසක් කියලා හැම කෙනාම ස්පර්ශය අනුව තමයි කතා කරන්නේ. තදපි පච්චපස්සය. පස්සපච්චා බුදු එදත් ওই ඥානසාරත මතක් කරේ 62ක් මිත්‍යා දෘෂ්ටි ගැන ලස්සන විස්තර කළ සරුවචන කියන ඒකත් ස්පර්ශයෙන්මයි මතුවලා තියෙන. අවට කියන්නේ හිතලා නෙවෙයි. මේ මනුස්සයා හේතු සහිතවයි මේ මේ දෘෂ්ටි ඇති කරන් තියෙන්නේ. දෘෂ්ටි විතරක් නෙවෙයි ඒ ශක්ති ද්‍රව්‍ය බවටපත් කිරීමේදී විඥානයාගේ ඇති මේ කපුකම මැදිහත් ගතිය නිසා ඕන දෙයක් දකින්න ඕන දෙයක් අහන්න ඕන දෙයක් රස විඳින්නේ ඒ ඒ කෙනාගේ විඥානය නෝ මිස ලෝකය නැත්නම් ලෝකයේ දකින්න රූපයේ ওই විඥානයේ දකින්න කෙලස් තියනවා කියන එක නෙවෙයි විඥානයේ දකින්න සැප දුක තියනවා කියන එක නෙවෙයි ඒ දකින්න විඥාණයම තමයි ඒකට සැප දුක ආරූඪ කරන්නේ ඒක කහ පාටද නිල් පාටද ඔක්කොම කටයුතු කරන්නේ. ඒක නිසා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. මොන යකා වුණත් කළු පාට කෙල්ලෙක් වුණා සුදු පාට කෙල්ලෙක් වුණත් හිත ගියා නම් ආ ලස්සන තමයි. ඉතින් අපි අහනවා කෙල්ලෝ යාළුවෙක්ම ඔබ කන්නඩ දෙක කලවලද හිටියේ කියලා වෙලා. ඉතින් කියනවා මචං යකාගේ හැටියට පයි විමානේ හම්බ වෙන්න කියලා යාළුවා කියලා. ඉතින් ඇත්තටම තමයි ඒ දෙන්න හොඳටම ප්‍රේම කරන අපේ යුනිවර්සිටි කින් දැද්දිත් හිටියා ඒ නමේක යටහක්ක නැහැ. යටහක්ක දැනෙන්නෙම නැහැ. හොඳටම දක්ෂයි. ඉතින් අපිත් එක හිටු ළමෙක් මචං ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න eBay. එච්චර වෙන මොනක්වත් නැහැ. වෙන මොන ලකුණක්වත් නැහැ. ඒ විඥානය කියලා තේරුම් ගන්නකොට පස්සේ ඒකෙන් සම්පූර්ණ මුළු මුළු ජීවිතේම සාධාරණීකරණය වෙනවා. කවුද කියන්නේ මේක නෑ කියන්නේ? මම යුනිවර්සිටි යන්න ඉස්සෙල්ලා රෑ පාඩම් කරන ගමන් ඉතින් මම කවියක් ලිව්වා අනේ මේ යන ගමනේදී මට පාංගිරිත්තක් අත ඉදිරියට පැන දෙපා. හුණෙක් අච්චිච්චි ගන්න එපා. අනේ නරක දසුණක්වත් මොනක්වත් වෙන්න එපා. මට මේ පාඩම් කරලා යුනිවර්සිටි අංක ලැබෙවයි කියලා ඒ අංග 6 7කින්ම සම්පූර්ණ වෙච්ච කෙල්ලෙක් මට ලැබේවා. මේ ඩිග්‍රී නෙවෙයි. ඩිග්‍රී නෙවෙයි. අර හිතානේ චිත්‍ර රූපේ වගේ කෙල්ලෙක් ඒ ප්‍රභාවතියක් මට ලැබේවා. මොකද පාඩම ඒ තරමටම තිත්තයි. කියන පාඩම හරියටම කවදාත් කවි ලියලත් නැහැ. මම කියන ගමන්ට කිසිම බාධාවක් හදන්න ඉතින් කවදාකවත් එහෙම අංගනාවක් ලෝකේ පහල වෙලා තියෙනවා. ඥාන හොඳටම දන්නවනේ. ඔය එකක්වත් අංග සම්පූර්ණ නැහැ. ජීවිත ගියාට පස්සේ ඒ අඩුපාඩු සියරම සම්පූර්ණ කරගෙන තමයි අපි ඒ රමණේ නැත්නම් අභිරමණේ කරන්නේ. නිසා හැම දෙයකදීම මේක එක එක විදිහකට අන්තවාදීව විග්‍රහයක් වෙන්න පුළුවන්. මේ මේ මේ විග්‍රහය කියන්නේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. මුළු ලෝකෙම විඥානයේ විසින් ඇති කරනද විඤ්ඤාතියක් විතරයි. වෙන මොකක්වත්ම මේක නෙවෙයි. මේක සර්වඥාන්සේ අංග සම්පූර්ණව බාරගත් ධර්මයක් නෙවෙයි. නමුත් අපි මේ මේ ලෝකේ දේවල් තියෙනවා කියන එක ගහන්න කුඩු කරන්න සුන්නත් දුළු කරන පට්ට ගහන්න මේක තමයි දාන්න ඕනේ මූලධර්ම. මේ හැම දෙයක්ම අපි විහිං විඥානයේ විසින් ඇති කරන ප්‍රක්ෂේපණයක්. ඒ ප්‍රක්ෂේපණයෙන් විඥානය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒ ප්‍රක්ෂේපණය ලස්සනයි සුන්දරයි නම් ඒ ඇති කරන හිත ලස්සනයි සුන්දරයි. ප්‍රක්ෂේපණය අජුණ හිත ඇති කරන හිත අජුවයි. දකින්නේ ඔක්කොටම හිතසුව ප්‍රාර්ථනා කරනවනම් ඇති කරන හිත මෛත්‍රී සාගතයි. දකින්න දේ යන කම්පණය වෙන කනුකම්පාවක් නම් පහළ වෙන්නේ දකින හිත කරුණා සහගතයි. ඒක නිසා තමන්ගේ හිත කොයි தත්ත්වෙද තියෙන යන තමයි ලෝකෙමනි. ඉතින් මේ නිසා ලෝකී අපිට යම්මාර කියන පේනවා දෙක හිතේ පිළිඹුවක්. ඉතින් පිළිඹුවනෝ තමයි අපි කොපහට දානවා. ඒ නැත්තම් කන ගැටලා නිකටල තියෙන ච අති ශෞත්තු කියාගෙන කුණු පංචස්කන්ධ කියාගෙන ගත කරන මේ සේරම ඒ ලෝකේ මතින් ලෝකේ දඩමීම කරගෙන ළමං මවාගත්ත ලෝකේ ඒ මතින් තමන් ආපහු ආරෝපණයක් ඇති කරගෙන මේ ගත කරන දේ මායාවක් කියන්නේ නැතුව මේක මිදිඟුවක් කියන්නේ නැතුව මේක හීනයක් කියන්නේ නැතුව මේක ඇස් බැඳුමක් කියන්නේ නැතුව මොකක් කියන්නේ ආනේ ඒ කියන එක දකින්න විඥාණයට හොඳටෝ මේ හීනමවන தත්ත්වෙ දෙන්න රූප බලාපං සද්ධා පංගන්ධ බලපං රස බලපං යහට ඵලයන් චාන්චුන් අරක දෙනින් චාන්චුන් ආයක තමයි තියෙන්නේ දීලා ඉවර වෙලා ඒ චාන්චෝ ඉවර කළා වාඩි කළා කියනවනේ ඔන්න බලපන් උඹට උඹේ වැඩක් බලාන ගෙදර ඉන්නකොට ඔය ඔක්කොටම වැඩිය සැපක් තියෙනවා. ඒක නිර්ාමිෂයි. හැබැයි ඒක ඔය ආවට ගියාට බෑ. කෝ නීවරණ දුරු කරන සීලෙන් බෑ සමාධියෙන් ගන්න තියෙන්නේ. ඉතින් කවදාකවත් හිතන පරිසර දූෂණයක් වෙයිද කියලා. කවදාකවත් චිත්ත දූෂණයක් වෙයි කියලා. කවදාකවත් පුළුවන් හේතු බන කාට හරි ඒ සැප හොරකම් කරන්න පුළුවන් වෙයි කියලා. කවදාකවත් සිතන්න ගාන්මන්ට් එකට මේක ටැක්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. නැත්නම් කුලියක් ගන්න පුළුවන් වෙයි කියලා. නෑ. මේ ਸਰවඥාන්සේ ඉන්නේ ඉස්සලා ලෝකෙ තිබුණ தත්ත්වේ. මෙන්න මේ විඥානේ පදනම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒ ආරම්මනත් ඇහැ කන දිවනාශය කය මන කියන මේ ටිකත් ඇදලා දැම්මට පස්සේ විඥානයක් පවතින්න බෑ. මේක තමයි කෙලස් කියන්නේ. මේක තමයි මේ කමට අසුද්ධ කරනට හැම වෙලාවෙම කියන්නේ මේ මම හරිද? දැන් මම මොකද කරන්න ඕන? මම ඉස්සරහටද යන්නේ? ඒ වොන්න මෙතෙක් ගినాපු ඒ තර්කානුකූල ක්‍රම ඔක්කොම Tamange අස්පනා පිටම ඒවා බොඳ වෙලා ගිහින්. ඒවා දිය වෙලා ගිහින්. ඒ නිසා අර ඒතියෙදිත් පවතින සතිය විහිං අභියෝගයට ලක් කරනවා. සැකයට ලක් කරනවා. ඉතින් මේ තාම අමාරු තඩමාරු පිටලා ඉන්න සතියට මේ වගේ උණු වතුරක් කරන්න ගියොත් මේ වගේ කෙනහිලිකම් කරන්න ගියොත් ඉතින් කොට අසත්පුරුසයි කියන දමුණෝ කියන්නේ. අපණ්ඩිතයි කියන දමුණෝ කියන්නේ. අයෝනිසෝමනසිකාරය කියන දමුණෝ කියන්නේ. මිච්ඡා දිට්ඨිය කියන දමුණෝ කියන්නේ. මේක සම්මා දිට්ඨිය බවට පත් කරන්නේ පිටිමුක කොන කරන්නේ නැහැ. මේක යෝනිසමංස්කාරය බාටපත් කරන්න පිටින් මොකුත් ඕනේ නැහැ. මේ පිටබල දක්වන ආකල්ප වෙනසක් විතරයි අවශ්‍ය. ඉතින් මෙතෙන් ගියාට පස්සේ කියනවා සර්වඥාන්සේ දස්සනා පහකම්බ. මේ මේ තකතිරුකම. මේ පෑදිදියට බොරදී දාන ගතිය. මේ අනාකූල වාහ ප්‍රවාහය ආකූල කරන ගතිය දෙවන්නේක් සම්බන්ධ නැහැ. අනී කරුණා කරලා නිය අල්ලපු ගෙදර මිනිස්සු අල්ලගෙන බොරු නඩුපටලවා ගන්න එපා. මේ තනි ක්‍රම ඇතුළේ තියෙන ප්‍රශ්නයක් තියෙන කියලා. දැක්කොත් ඒ තරම් මේ පුරුෂයාගේ පෞරුෂත්වය වැඩි කරන වෙන්න මොනම ධර්මයක්වත් ලෝකේ නැහැ. කිසි කෙනෙක් කැමති නැහැ පෞරුෂත්වය ඇති කරන්න එක කවුරු හරි පෙන්ලා දෙන්න ඕනේ. කවුරු හරි හරි ගැසලා දෙන්න ඕනේ. කවුරු හරි මේකට ජැක් ගහන්න ඕනේ කියලා තමයි හිතන්නේ. මේ තරමටම අපි මේ සතියට අනදර කරනවා, කෙනෙහිලි කරනවා. ඒසයික උපරිම ප්‍රයෝජනන විඥානේ නැවතත් ගොරෝසු සත්‍යයටපත් වෙනවා. විඥාණයට අපහු ඕනේ තමන්ගේ ස්ථාවරයේ නැත්තම් අර අபிසංකත විඥානයක් නැත්තම් සුපතිත්ථ විඥානයක් ඇති කරගන්න. සත්‍ය ගිහිල්ලා පුළුවන් තරම් එයා දුර්වල කරනවා. අපි සත්‍යෙට කන පැලෙන දෙයක් කාලා ආය විඥාණයට කඩුව දෙනවා අතට. මේ විඥාන ගාලා කඩුව අතට යන ගත්ත ගමන් කපලා දානවා අපේ ආධ්‍යාත්මික ගම. ඉතින් ඒ ඒ කඩුව මෙච්චර ලස්සන බැගෑපත් වෙලා කඩුව ඉල්ලන සතියට කඩුව නොදී මේ විඥාණයට උදව් කරන මේ සංස්කාර දිහා බලලා අම්මන ගති යති මෙවැනි අංගනන් මවැනි යන්නට කුමන සරණද කියලා කන පැලෙන දෙයක් ගැවුවන එච්චරයි සංස්කාර කරන්නෙම ඔය යමන කම තමයි ඉන්නම දෙන්නේ නොකර මොනක නොකර ඉන්නෙම නැහැ අවස්ථාව හම්බෙච්ච ගමන් සත්‍යයට කඩලා දාලා ආව විඥාණයට කඩුව දෙනවා. මේකම වෙන්න අරින්නේ. මේකම වෙන්නේ. දස දහස්වර වෙන්න අරින්නේ කියලා බුදුන්ටම වඳින. ධර්මයටම වඳින. මේක මෙතෙක් කල් ගෙනාපු සංඝයාටම වැඳලා, තමන්ගේම සීලයට වැඳලා කවදා හෝ උඹේ කර්ම ගෙවිච්ච දවසක. කවදා හෝ උඹට යෝනිසමස්කාරය ආපු දවසක. කවදා හෝ උඹට සම්මාදිට්ඨිය ආපු දවසක. කවදා හෝ උඹ අප්‍රමාදීව එක බලපු දවසක. කවදා හෝ ඔබ සතිය අදාහගත් දවසක දෙවන්නේගේ සහයෝගයක් නැතුව ඒ පිට ගිය ශක්තිය මැතුරට හරවගෙන මුතුම ගැම්මකට එනවා. මේක අකාලිකයි. මේක ඒපස්සිකයි. මේක ඕපනයිකයි. මේක පච්චත්තං වේදි සබ්බමයි. මේක සාන්දෘෂ්ටිකයි. මේක සුවක්කටයි. මේ ධර්මයේ ආයේ මේ අඩුවක්වත් මොනවාක්වත් ඇත්තක් නෙමෙයි තියෙන අපිට තියෙන මේ පෙළ ගැස්මේ ඒ ඒ ඒ පදමේ ඒ එකලසේ පොඩි පොඩි පටලවිලක් තියෙනවා. කවදා හෝ අදාහ ගන්න තියෙන්නේ මම නැවත නැවතත් කරනවා දසදහස්වර කරනවා කරලා කවදා හරි මේ එකලස ආපු දවසේ කවදා හෝ මේ පදම ආපු දවසේ බලයේ සම්ප්‍රේෂණය වීම sannivedane වහාම සිද්ධ වෙනවා. මේ සඳහා විඥාණය එහෙම නැත්නම් අවිද්‍යාව නැත්නම් මේ සංස්කාර කියන මේ දේවල් අපිව මායාවටපත් කරන්න අපිට බොරුලනු දෙන්න අපිට ගොඩ පෙරක දොරුකම් දෙන්න සැදී පැහැදී සිටගෙන ඉන්න. නොමිලේ සේවාව කරන හරියම ගාස්තු ගෙවීමට කරන්න. ඔයගොල්ලෝ කරලා බලන්න. බුරුදු කියලා බලන්න. ඕම් බලන්න කියලා දෙනවා. ඉතින් අපිත් ඉතින් හරියම ගාස්තු ගෙවීම ක්‍රමයක් නැති try කරුවට ප්‍රශ්නයක් නැහැ. try කරලා බලනකොට වෙන්නේ මොකද්ද? සතිය කැඩෙනවා. ඔය සංස්කාරයක් ඇති වෙනවා විඥානයක් ඇති වෙනවා නැත්නම් අවිද්‍යාවට පොර වෙනවා. ඒක කවදා හෝ අපි ඇති හැටියට එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීලා සතිය නැත්නම් සම්මා සතිය එහෙම නැත්නම් සති සම්පජාඤ්ඤයට මේ කටයුතු වෙන්න අරිනවා නම් එක්කෙනෙකුටවත් මීට වැඩි යමක් මොනවාක්වත් පිටින් අවශ්‍ය කරන්නේ ඒක තමයි භාවනා කරලම ඉන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒව බණ අහන්නත් ඕනේ. ධර්ම සාකච්ඡා කරන්නත් ඕනේ. නැවත නැවතත් අභියෝග කරලා බලන්න ඕනේ. කර කර කර යනවා මේ වැටි වැටි හරි කමන්නේ. සතියට හානි කරමින් හරි කමන්නේ. විඥාණයට පොර දමින් හරි කමන්නේ. අපි කරගෙන යන සටන මේ ප්‍රකාශ කරලා තියෙන යුද්ධේ පොඩි එකක් නෙමෙයි. මේ බණ මාර්ගයෙන් කෙනෙහිලි මාර්ගයෙන් එහෙම කොනහන්න උත්සාහ කරාට ඒ කිසිසේත්ම මේ කකුලෙන් අදින්න කරන වැඩක් නෙවෙයි. මතු කරන්න හැතර දෙන්න හදන විශ්වාසයක් මේක වරදිද්දි කරන එක. තාම මේ එකලස නැතුව තීදි කරන එක ප්‍රයෝජන ලැබුවට පස්සේ කරනවට වැඩිය අමාරුයි. සදාකත් එහෙම කෙනෙකුට පහත් කළා සලකන්න කතා කරන්න නරකයි. ඒ මනුස්සයා මේ අදින ඇදිල්ලට මේක වැටි වැටි නමුත් කරගෙන යන්නේකට උනන්දු කරවන්න ඕනේ. උනන්දු කරවලා කරගෙන යෑමෙන්ම නෙවෙයි ඉතින් වෙන කරන්න ක්‍රමයක් නැහෙනේ. ආනෙම කරගෙන කරගෙන යනකොට තමයි මේ විඥානයේ තියෙන මායාකාරී ස්වરૂපේ ඒක තේරෙන්න පටන් අරගන්න. ඉතින් මේක තේරුම් ගන්නෙත් විඥාණයෙමනේ. එහෙම නැතුව මේ විඥානෙ විසින් තව කෙනෙක්ගේ මායාවක් අයින් කරන්න හදනව නෙවෙයි. ඒක නිසා ඒ පිළිබඳ කරන කටයුත්තට මේ ආර්ය පරිශ්‍රණයේ කියන වැර වෙන ලස්සන වචනයක් නෑ. ඒ ආර්ය පරිශ්‍රයෙන් තමයි මේ ඊදිලා තියෙන්නේ කවදාකවත් මෙම ඍජු පෙතකින් යන එක නෙමෙයි මේක දස දිශාවට පැතිරලා වැඩෙන වර්ධනයක් මේකේ තියෙන්නේ ගෝලීය වර්ධනයක් තියෙන්නේ හැබැයි ගෝලීය වර්ධන වලට බාහිරට නෙමෙයි ඇතුළට යන ගමනක් තියෙන්නේ ඒ නිසා වෙච්ච වැරදි ටික පමණමයි තමන තියෙන එකම ගැලුම්කාරය අවිෂිකරන්න එපා ඒ වැරද්දම නැවත නැවත වෙන්න වෙන්න තමන්න මේක නොකල යුත්තක් බව වැටේ එතකොට කළ යුතු වඩා හොඳ ක්‍රම එන්නේ එන්නේ එනකොට තමයි එක එක නයින් අහා ඉඳපා පේන තියෙන විකල්ප තියෙන ඔක්කොම කරලා බලන්න. ඔය එක තියති සාධකයක් තියෙනෝනේ සතිය කඩා ගන්න. සතිය කැඩනොනම් ඒ බව දන්න. ආනිම කරගෙන කරගෙන යනකොට කායනුපස්සනා තීරුම් ගත ක්‍රමයටමයි මේ අරූපී ධර්ම වල විඥානේ පවා තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඒකට වක්වත් මායින් කරන්න නරකයි මේක ඒක ඝණයක් කියලා. ඝන සංඥාවෙන් තමයි විඥානය අපිට පහර දෙන්නේ මේක කලාප සංඥාව ගන්න. කලාප සංඥා කියන්නේ ගොනු වෙලා තියෙන බව හැබෑව ඊට ඉලපතක් වගේ එක එකක් වෙන් කළොත් කඩදැයි. කූර කූර කඩන්න පුළුවන් ඉලපත කඩන්න බෑ. නිසා අපි ලදලද අවස්ථාවේ එක එක කඩ කඩ කඩ කඩ යනකොට මේක ඝණයක් නෙමෙයි රාශියක් කියනවා සංඥාව. ඒක කලාපයක් රාශියක් කියන බව අරගත්තොත් ඇත්තනම කැඩුවේ නැතත් මේ වැඩේ හරියි. කඩන්නේ මේ අර සෙල්ලක්කාරකම් පෙන්නන. කඩන්න ඕනේ ඒ සංඥාව එනකොටම යා දන ගන්න. ඉලපතක් කඩන්න ඕනේ කඩන්න බෑ කූර කඩන්න පුළුවන් කියලා දන්නවනම් කඩන්න දෙයක් නැත්තේ නෑ. ඒ එතකොටම හරි. එක දවසක් ඔය මොට්ට පාලට කිව්වලු තාත්තා මේ ඉනි කුරු පෙට්ටියක් ගෙනියන ඉනි පෙට්ටියක් ගෙනියන්නේ කියලා. ඊළඟ ලෝක දුරුතුපත්තු ගන්න යනකොට ඒක කුරුක්කක්පත් වෙන්නේ. ඊට පස්සේ උගෝල වෙන්න බෑ මේකම ටෙස්ට් කරලා ගෙනාවා කිව්වා. හැම ගිනි කුරක්ම ගහලා බල්ලගෙන ආවේ හැම එකක්වත් උනා කියලා. එහෙම ගිනි එකක් ගහයි එකක්. ඊට පස්සේ ඉතුටි ගිනි කුරු බව දැනගන්න ඉතු මොට්ට පාන නිසා ඌ හැම ගිනි කුරුම ගහලා බල්ලගෙන තියෙනවා. ඒ වගේ සමහර විටනවා මේ විඥානේ නැති කරන මේ හැම රූප ධර්මයක්ම හැම වේදනාවක්ම හැම සංඥා හැම දෙයක්ම කරන්න ඕනේ නෑ. කේල් ගහකට ගහපු ගමන් කඩුවෙන් පේනවා ඔකේ ආයේ පතුරු ගහන්න ඕන ඔකේ ඇතුලේ හරබද්ද කියන්නේ නෑ. බුගුව ගෙදර ගිහිල්ලත් කරන්න පුළුවන්ද බබාලා ඉඳදී කරන්න පුළුවන්ද රසාව කරන්න පුළුවන්ද කියලා හැම එකකින්ම කරන්න දැනන මොට්ට පහල කරපු හැම ගිනි කූරම ගහලා බලලා ගෙන්නයි හදන්නේ ප්‍රඥාව ගැනීමට ඩුඟක් වෙනස් එකක් ප්‍රඥා ගැන අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද එකක් හරියට කරන්න එකක් හරියට කළා ඒ ඒ ඒ තන්තුව කඩලා දැම්ම නම් මතක තියාගන්න උඩුව කීම තියෙන එකම තන්තුවමයි ඒකෙදි මුළු ජීවිතේ පුරාම පරිශන කර කර බලන්න පුළුවන් යාළුවෙක් හම්බ වෙනකොට වෙන සිද්ධියක් කරනකොට ඒ දෙයමද වෙන්නේ කියලා බලන්න බලන්න බලන්න බලන්න හැම කරදරයක්ම එහෙම නැත්නම් හැම අභියෝගයක්ම හැම සංකර භාවයක්ම පරණ ක්‍රමීම තමයි. ඉලපත කඩන්න බැරනට කූර කඩතයි. ඒ නිසා මේ විඥානය කියන්නේ තාමත්ම මායාකාරී දෙයක් වුණාට ඒ ක්‍රමිකව නලාකාරං වකුඤ්ජරෝ කියලා ශාස්ත්‍රඥයන් දේශනා කරලා තියෙන බඩපොත් වලින් හතරලද ගියක් හෝ බටගාලක් ඇතෙකුට මහා දෙයක්ද එක එක බටගා ගලවලා දාන්න ගත්තට පස්සේ ඉවරයි. හැබැයි පේන්නේ න ඇතට වැඩි ලොකු එකක් විදියට තමයි. බටගා. ඇතට එක බටගහක් ගන්නක් නැහැ. ඒ විදිහට අර නලාගාරං කුංජරෝ කියන හැඟීම ගන්නේ ආශ්‍රව ප්‍රසවාසයේ කඩාගත්තොත්. ඊට පස්සේ වේදනා කරනවා කියන එක සංඥා කරනවා කියන එක මහා ලොකු අමාරුවක් නෑ. නමුත් අර සියල්ල සම්බන් සබ්බ වශයෙන් කඩන්න හදනවා කියන එක නම් කරන්න බෑ. අවශ්‍යත් නැහැ. අවශ්‍ය වෙලා තියෙන එක ප්‍රඥාවට පේන්න අරින එකයි. ඒ වෙනකොට මේ මේ ඒ වැඩි සඳහා මේ තාක්කව දැකලා තියෙන දේවල් හුඟක් ඇති. ප්‍රමාණවත් කියන එකයි මම මේ කියන්නේ අදහස් කරන්නේ. නමුත් අර එකලස එනකන් තාම සැකයක් තියෙනවා. ඒ ඉතුරු කඩාගත්ත නැති ටික හරි බලවත් ඇති කියලා හිතාගන්න. නමුත් මේ අලියක්කට ඉන්දියාප්පයක් මොකක්ද? දැන් කඩාගෙන තියෙන දේවත් එක බලනකොට ඉස්සරහට කරන්න තියෙන තාමත්ම සුළු දෙයක් කරලා ජයග්‍රහයි හැඟීමින් ගියොත් ඕකේ ඉච්චර මහා ලොකු ගන්න දෙයක් නැහැ.